අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට නැත්තම් පොදු කමටහන් සුද්ධ කිරීමකට වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දුමින්දගේ ඉල්ලා සිටු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සැසිවාරය ආරම්භ කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. අවසරයි ගරුතර ස්වාමින් වහන්ස. අද දින හිමිදිරියේ පර්යංක භාවනාව වාර්තා කිරීමට කැමැත්තෙමි. ප්‍රථම සක්මන් භාවනාවෙන් පසු පර්යංකයට වාඩි වී උදරයේ පහත් වීම නිරීක්ෂණය කළෙමි. හුස්ම ගන්නා විට විශාල පිම්බීමකුත් හුස්ම හෙළනා විට ඊට වඩා අඩු බලයකින් හුස්ම පිට වී යන බවත් නිරීක්ෂණය කරමින් සිටින විට ක්‍රමයෙන් එම දැනීම අඩුවීගෙන යන බව දැනේ. විටක ඉනෙහි වස්ත්‍රවල තදගතිය දැනෙනසේ පිම්බී ගිය උදරය කෙමෙන් කෙමෙන් අඩුවී ගොස් මා හුස්ම ගන්නේ දැයි සැකසිතෙන තරමට සියුම් වී යන අයුරු පුදුමාකාර අවධියකින් නිරීක්ෂණය කළෙමි. කය පුලුන් රොදක්සේ සැහැල්ලු වී බොහෝ වේලාවක් ගත කළෙමි. මාගේ දෑතේ මහපට ඇඟිලි ඊතා ආසන්නයේ පැවතියද ඒවා බොහෝ දුරක් ඇත්තාසේ වැටහුණි. ඉන් අනතුරුව මාගේ කකුල් වලට සිත යොමු කළ විට දැනුනේ ඒ වාගේ කිසි වේදනාවක් නොමැතිව ඉඳි පිළිමයකසේ ශක්තිමත් මාගේ ශරීරයේ දරාගෙන පහසුවෙන් සිටිනා බවකි. තවත් මෙය නිරීක්ෂණය කරගෙන යාමේදී මට මගේ මුළු කය ඇටසැකිල්ලක් කොට දැනිනි. හිස් කබලෙන් පටන්ගෙන කොඳුනාරටියද ඒට සම්බන්ධ වූ දෑත්ද දෙපයද මා හිඳ සිටි ඉරියව්වටම ඉරියව්වෙන්ම ඇටසැකිල්ල පමණක් දුටුවෙමි. එකම මාංශ පේශියක්වත් නොදැනී අත් දෙක කකුලේ වැදුණු තැන අතේ ඇට කකුලේ ඇටකටු උඩ රැඳී ඇති බවත් කකුල පොළවේ වැදී ඇති ප්‍රදේශයේද ඒ ලෙසම ඇටසැකිල්ලක් මත ඉඳගෙන ඇති බවක් පමණක් වැටහිනි. එම අවස්ථාවේදී මා ඉදිරියට නැමී ඇති බවක් දැනුණු හේයින් සතියෙන් සිටියදීම කෙලින් වූ විට එක එක කොඳු යට පෙළේ සන්ධියක් ටික් ටික් ගා කැඩෙමින් ඉතා ප්‍රවේශමෙන් සෙමින් කෙලින් වුණු බවක් දැනිනි. ඉන්පසුව ඊ타ම ප්‍රබෝධයකින් කිසිමාකාරයේ වේදනාවක් නොමැතිව බොහෝ වේලාවක් සතියෙන් සමාධියෙන් හිස් බව රස විඳින්මින් ගත කෙලෙමි. ඊයේ දිනේදී එකම පර්යංක භාවනාවක්වත් නිදිමතින් බාධා නොවි කළ නොහැකි වූ මා අද හිමිදිරියේ නිදිමත යනු කුමක් දැයිවත් නොතේරෙන කෙනෙක්සේ මහා සුවයකින් සතියෙන්ම පැයයි විනාඩි 20ක් පමණ ගත කෙලිමි. වරහන් ඇතුලේ ඊයේ රාත්‍රියේ නිදිහැවේ පැය 5ක් පමණක් වුවත් එය බාධාවක් නොවිය. ඉන්පසු සියලු දෙනාම භාවනාවෙන් නික්මෙන හඬින් අකමැත්තෙන් වුවද මාගේ භාවනාද භාවනාවට භාවනාවද නිම කිරීමට තීරණය කළෙමි. ඉන්පසු බුදුන් වැඳ නැගිටීමට සැකසී වරහන් ඇතුළේ අනික් බොහෝ දෙනා නැගිට ගිය පසු පුංචි සෙල්ලක්කාර වැඩක් කිරීමට සිත් පහළ විය. එනම් මාගේ සමාධිය සතිය නැවතත් පරීක්ෂා කිරීමට සිත් විය. ඉන්පසු බුදුන් වැඳ ඉරියව්වෙන්ම මාගේ කකුල් දෙක මත සිටගෙන වරහන් ඇතුලේ පර්යංක ඉරියව්වේ නොවේ ඇස් වසා ගතිමි. එවිට මාහට අනායාසයෙන්ම සතිය පිහිට විය හැකි විය. සතිය පිහිට විය හැකි විය. සියලු දෙනාම පිට වී ගොස් ඇතයි දැනිනි. නිහඬ බව හුදෙකලා බව රස වින්දෙමි. හදිසියේ මට අමුතු සිතුවිල්ලක් පහළ විය. කවුරු හෝ මා පිටුපසින් පැමිණ පොළු පහරක් දේවිදෝ දැන්නි. වරන් ඇතුලේ මා තනිව සිටින් නිසා. නමුත් ඒ මොහොතේම දැනුනේ මා වටා විශාල ආරක්ෂක වළල්ලක් ඇති බවයි. ඒ මාගේ සමාධියත් මේ ධර්මයේ ආරක්ෂාවේ බලයත් බුදුන් වහන්සේගේ අප්‍රමාණ බුදුගුණ බලයත් බව දැනුනි. පුදුමාකාර එඩිතර බවක් බවකින් මෙලෙස විශාල කැලයක හෝ තනිව සිටිය හැකි ශක්තියක් ඇති බව දැන්නේ. මෙම ශක්තියම නේද මේ ශාසනයේ ඉදිරියට ගිය උතුමන්ලාව ඝන කැලෑවල භාවනා යෝගීන් යෝගීව විසීමට රුකුල් දෙන්නේ කියා හැඟිනි. තුනුරුවන් ගැන පුදුමාකාර ශ්‍රද්ධාවක් තව තවත් හිතේ පැතිරෙමින් තවත් මිනිත්තු 10ක් පමණ මෙසේ සිට එම භාවනාවද නිමා කළෙමි. මේ තරම් උතුම් වූ ප්‍රබෝධමත් වූ සමාධියකට යෑමට මට මඟ පෙන්වූ ඔබ වහන්සේ চিරාත් කාලයක් වැඩ සිටිත්වා. අවසර නිවන් දකිත්වා. මේකෙදි තියෙන අර ඒ වගේ දෙයකට මේක හැම වෙලාවෙම සිද්ධ වෙනවා. සිද්ධ වුණාට ඒකට අනුග්‍රහ කරන්න තේරෙන්නේ අපිට. ඒකට ආවඩායි වොන් කියලා මේකට අතහිත දෙට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි හුඟක් වෙලාවට මේ භාවනා නිසින්ද වෙනකොට මොකක් හරි අවුලක් කරනවා. ඒ උඟක් වෙලාට අවුල් වෙන්නේ Taman දන්න කරුණු හිතට මතක් වෙලා ඒව කරන්න යනවා. ඒ භාවනාවට නිසින්ින්දේ යන්න දුන්නා නම් ඒක තමයි හොඳම දැනුව. ඒක නිසා කාරණාවක් වශයෙන් කියන්න තියෙන්නේ ඊයේ පෙරදා බණවලත් මතක් කරපු විදිහට ගොඩාක් දුක් කරදර පුංචි දුක් කරදරයකින් අයින් කරන ක්‍රමය. ගොඩාක්ම ලෝකයක් අල්ලගෙන ඉන්න වෙනකොට ලෝකයක් අලාතු ලෝකයක් දුක්. තමයි දන්න කොටසක් අල්ලනවා. අල්ලගත්තට පස්සේ අපිට පේනවා ඒක දුකක් තමයි. නමුත් මේ දුක නිසා ලෝකයක් දුක් වෙන්නේ නැහැ කියලා ඒක තර්කණයෙන්මයි ගන්න තියෙන්නේ. ඒක තේරුණාට පස්සේ මේ පුංචි දුකට ප්‍රේම කරනවා. පුංචි දුක ඇත්තටම දැවිල්ලක්, තැවිල්ලක්, දරදයක්, පරිලාහයක්. නමුත් සරුවචාන්සේ කියනවා ඒක ප්‍රමෝදයක් කරගන්නයි කියලා. මේ පුංචි දුක නිසා අර විශාල දුකට එන්න විදියක් නැහැ. මෙන්න මේක තේරුම් අරගන්න එතන මේකට ලෑස්තිලා මනසක් ගන්න කොච්චර කල් භාවනා කරන්න වේද කියන්න බෑ. කමඨාන් වාතාව හරියට කියවන්න පුළුවන්. තමන් වෙත පැමිණිච්ච දුක කරදරයක් කරගන්න කෙනාට කවදාවත් භවනාවක් වෙන්නේ නැහැ. පැමිණි දුක් පැනිරහයි. ඒක නිසා ලෝකයක් කරදර නැහැ. ඒ සමේ පැමිණි එක සන්තෝෂ වචන වලින් කියන්නේ. මම මම ලකුපු ජයග්‍රහණයක් විදියට කියන දැක්ම ඒ බැල්ම ඒ සූදානම් දේ ජම්මානුගතව අපිට ඇවිල්ලා තියෙනවා නැත්නම් භාවනා කරලා බනහලා ඇති වෙන එකක්ද කියන එක කිසිම කෙනෙකුට විනිශ්චය කරන්න බෑ. සමහරුන්ට ඒක එන්නෙම නැහැ. මොන විදිහකට එන්නේ නැහැ. ඒක නට භාවනා කරුවට කමක් නැහැ. මිහිරි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. සමහරුන්ට පුංචි කාලේ ඉඳලා මේක තියෙනවා. පැවිදි දුක් පැයින් ඩහයි ඒක මොන කරන්නද ආපු එකනේ. වෙච්ච දේනේ කියාගෙන. ඉතින් ඒක බුදුරජාණන් හරියට උනන්දු කරනවා. ඒකල දේශනා කරලා තියෙනවා මේ කියන එක සහතික කරන්නේ සනාරම්මනා භික්කවේ උපජ්ජති පාවක අකුසල ධම්මා නෝ අනාරම්මනා තස්සින් ඒව ආරම්මනේ පහිනේ තං අකුසලම් පජහති කියලා. හිතට අකුසලයක් එන්නේ අරමුණක් ඇතුවමයි කියලා බුදුහාම දේශනා කරා. නිමිත්තක් ඇතුවමයි වේතනාවක් ඇතුවමයි සංඥාවක් ඇතුවමයි සංස්කාරයක් ඇතුවමයි විඥානයක් ඇතුවමයි කියලා ආකාර 11ක් පෙන්වලා දෙනවා. හිතට අරමුණක් එන්නේ නිමිත්තක් අරමුණ සංඥාවක් සංස්කාර මොකක් හරි ඇතුවමයි. නිමිත්ත ඝනබර ඝන බහල ගොරෝසුයක් නම් අකුසලයේ ඝන බහලයි ගොරෝසුයි. ආරම්මණයේ ඝන බහලයි ගොරෝසුයි නම් අකුසලයේ ඝන බහලයි ගොරෝසුයි. වේදනාව සරයි ඝන බහලයි ගොරෝසු නම් අකුසලයේ ගොරෝසුයි. තණ්හා වැඩි නම් සංස්කාර වැඩි නම් විඥානෙ වැඩි නම් ගොරෝසුයි. නමුත් යම් ආකාරයකට ඒ අරමුණ දිහා මේ ගොරෝසු රූප වේදනා සංඥා සංඛාර නැත්තම් මොන දේ හරි බලනකොට ඒක අඩු වේගන යනවා පේනවනම් කෙලස් ගෙවෙනවා කියලා හිතාගන්නයි කියලා තියෙනවා. මේ අරමුණ සියුම් වෙනවයි කියලා කියන්නේ අදාළ කෙලස් ප්‍රමාණය අඩු වෙනවා. අරමුණ සම්පූර්ණයෙන් ගෙවුණා කියලා කියන්නේ 100%ක්ම කෙලස් කියලා. ඒ නිසා අරමුණ මතු කරගන්න එක සමත භාවනාදී කියනවා. විපස්සනාදී මතු කරගත් අරමුණ ප්‍රහාණය කිරීම කරනවා. ගෙවන් කිරීම කරනවා. ඒ නිසා අරමුණක් ගෙවෙනවා කිව්වහම සමහර විටන සතිය ගෙවෙනවා. සමාධිය ගෙවෙනවා. අයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ආය අර නැති වෙච්ච අරමුණ ගෙන්න ගන්න හදනවා. අපි ඒ තරම් කෙලස් වලට කැමති නිසා. ඒත් බොහෝ ප්‍රසිද්ධියේ ਸਰවචන්සේ දේශනා කර දෙනයි මතු වෙච්ච දේ නිවෙනවා නම්, ගෙවෙනවා නම්, සංසිඳෙනවා නම් කෙලස් ගෙවෙනවා. ඒක දැන් මොකද්ද කරන්න ඕනේ? නිකන් හිටපන්. එච්චරයි කියන්නේ. නිකන් ඉන්න බැරි නිසා අපි අර ගෙවෙන කෙලස් අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේක කියලා තියෙනවා මම බලාගෙනකොට මට උදරේ පිම්බීම හැකිලි මේ එන්නේ ඉන්නේ සියුම් වෙන්න පටන් ගත්තා. නොදෙනී යන්න පටන් අරගත්තා. ඒතර බය සංකා එනවනම් යන්න බෑ. බය සංකා එනවනම් ආයෙ පුම්බන්න අහුලන්න පටන් ගන්නවා. අය නයි පිඹිනවා වගේ පිම්බෙන්ට අහුලන්න පටන් ගන්නවා. ඉතින් එතකොට වෙන්නේ ආයෙ ගෙවෙන කෙලෙසිය අපව වෙනවා. ඉතින් ඒක තමයි අපි එදිනදා ජීවිතේ කරන්නේ. કોઈ වෙලාවක හරි කෙලස් කියවීමක් සිද්ධ වුණොත් අපිට වෙන්නේ සතිය ගෙවුනා, සමාධිය ගෙවුනා, භාවනාව කැඩුනා කියලා ගුරුසු කරනවා. අනේම නොකර ඒ සංසිඳීමට ඉඩ දෙන එක තමයි මේ ශූන්‍යතා දර්ශනය කියලා කියන්නේ. ශුන්‍යතෝ ශුන්‍යතෝ ලෝකෝ අවික්කස්සු මච්චු රාජාන පස්සති. මේ ලෝකේ ශූන්‍ය විදිහට බලනකොට ගෙවෙන දෙයට ගෙවෙන දෙය. අපි ඉදිරියදා කරන්නෙම මොන්නම දෙයක්වත් ගෙවෙන්න දෙන්නේ නැහැ ඒක අලුත් වැඩියා කරනවා. අලුත් වැඩියා කරන්න කරන්න කෙලෙස් අලුත් වැඩියා වෙනවා. ලෝකේ ස්වභාවය නම් හටගත්ත හැම දෙයක්ම ගෙවෙන එක. යම් කිංචි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධම්. හටගත්ත හැමදේම තුල ඒකේ විනාශ කරන ධර්මයේ තියෙනවා. මේ ලෝකේ හටගන්න හැම එකක්ම උපදින විනාශයත් එක්ක. ඒක හටගත්ත එක විනාශ වෙනවා. උග නතර කරන්න හැදුවත්, එහෙම නැත්නම් හට ගැනීම නතර කරන්න හැදුවත්, විනාශය නතර කරන්න කරන්න බෑ. ඔකදී ආ බලානින එකට කියනවා ශුන්‍යතා දර්ශනේ විපස්සනාව. නැත්නම් සතිය අකණ්ඩව පැවතිල කියලා. ඒතර වෙනවා මේ අපි අද විඳින දුක් ටික ලබා ගන්න අපි කොච්චර වැරපීරිය කරනවද කියලා. පෙරවීරියමයි මේ දුක් ගන්න. මේක ක්‍රමයේ ඉගෙන ගත්තට පස්සේ අපි නිකම්ම හුදකලා වෙනවා. මොන දුක ආවත් ඒ ආපදෙන යන්නදරින්. ඔය එකටවත් උත්තර බඳින්න අපි මේ ලෝකෙට බැඳිලා නැහැ. අපිට කිසිම වගකීමකුත් නැහැ. අපි දුකේ ගැලලා ඉන්න සත්තු. අපිට කොහෙද අයිතිවාසිකමක් තියෙන නිසා ඒ දුක ආවනම් බලාගෙන ඉන්න. දෙක්කේ නෑ වාගේ, අහුනේ නෑ වාගේ, දැනුනේ නෑ වාගේ කිසිසේත්ම බලා මේ යුතුයකම් පැහැරීමක් වෙන්නේ නැහැ. අපි නිරි සත්තු. නරපණුව අපිට කාගවත් දුකක් ඇති කරන්නත් බෑ අපිට කාටවත් අපිට කාගවත් දුක් නැති කරන්න බෑ. ඒක කොච්චර කටවුල් කර කර જાති කියන්නේ ගියත් මිනිස්සුયો කනකට ගන්න එපා. ඕම නැතිලා බුරුව කරන්නේ. කත් ගිහිල්ලා ඔකට උල්පන්දන් දෙන්නේ ගියොත් ඔක දිගින් දිගටම හැත් පැදි බැදි බැදි බැදි යන්නේ නැත්නම් කොහොම සනීප වෙනවා. ඉතින් මේ කලාව දැනගත්තට පස්සේ ඒ කලාවේ තියෙන කැලේ. ඒකට කියනවා මේ කැලෑ නීතිය කියලා. මුන්නම අපරාධයක් වුණත් ප්‍රවෘත්තිපත් වල දාන්නෙත් නැහැ හෙඩ්ලයින්ස් උත් නැහැ මේ මොනවද කියන්නේ විනාඩි 5න් පහට කියන ප්‍රවෘත්තිත් නැහැ දවසට ප්‍රවෘත්තිත් නැහැ සිද්ධ වෙන දේ ඒතරම ඉවරයි. මේ ගමේ වැත්තක මේ රැජිනිට හීනෙන් පඩයක් හරි ගියොත් දෙමෙ හෙට උදේ පත්තරේ ඕන් ලොකු එකක් අපේ රැජින්ට හීනෙන් පාතයක් පිට වෙනවා. වෙන ප්‍රවෘත්ති නැහැ. ඉතින් කට්ටිය පත්තරේ අනිත් පැත්ත හරවලත් බලනවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ මොනම දෙයක්වත් පුබ්බන්න යන්න එපා, ගණන් ගන්න යන්න එපා. ගණන් ගත්තොත් නැති වෙලා යන කෙලෙසයක් ඇති වෙයි. දැන් එහෙම යන්න දැක්කේ නෑ වගේ නිකන් ඉන්න එකයි. මේ කට්ටිය උඩ දානවා, දඟලනවා. මොන දඟලුවත් ඒ හට ගන්න දේ තුළ මේකේ විනාශය තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් සම්බන්ධ නොවී ඉන්න. පැත්තකට වෙලා ඉන්නේ හුස්ම වැටේ. පිම්බි වැකිලි වෙයි. ඒක හේම සංසිදෙයි. සංසිඳනකොට ඒක දිහාම බලාන හිටියට මොකද කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. ඉතින් උට අනිවාර්යයෙන්ම නිරෝධ මාර්ගයට වැටලා තියෙනවා. නිරුද්ධ වෙන දිහායි බලන්න. හට ගන්න, දඟලන, කෑ ගහ, සෑකොසන් ගන්න පැත්ත ගණන්ම ගන්නෑ. ඉතින් ඒක තමයි මේ කෑ ගහන අයට කරන්න තියෙන කණේ පහරක් ගහිල්ලක් වගේ. ඒගොල්ලන් ඕනේ හැම කෙනාම අවශ්‍යගෙන පටලවා ගන්න. ඇහුන් නැතුව වගේ ඉන්න එකයි තියෙන්නේ. දැනුන් නැතුව වගේ ඉන්න එකයි තියෙන්නේ. මං කියන්නේ ගාලල්ලා. ඒ මොනවා වුණා ගාලල්ලා. තොරතුරු ඔක්කොම එනවා මගේ ගාවට. කිසිම දෙයක් ගණන් ගන්න මට වාසි මට ඕන දේ ටික ගත්ත ගියා. තන්නේ කරා ශෛලෝක වැඩක් තියෙන්නේ. වාසියට හොය අරගත්ත ගියා. ඉතින් මේ වගේ ඇඟට එන වේදනාව වලට ගණන් ගන්න නැතුව හිටියොත් වෛද්‍ය ශාස්ත්‍රයේ විතර ටිකක් කනගාටුවටපත් වෙයි. කිසි වෙන කිසි කෙනෙක් කනගාටුවටපත් වෙන්නේ. මොකද ඒගොල්ලෝ ඒක වවාගෙන කන જાතියනේ. මේ කිදිරි ගන්න අය වවාගෙන කන්නේ. ආර්ථික ප්‍රශ්නයක් ආවම ඒක වවාගෙන කන කට්ටිය තමයි බැංකුවයි ආර්ථික විද්‍යාවයි. අපිට අරසාවක් නැත්තම් ඒක වවහන කන කට්ටිය තමයි දේශපාලනය කරන්නේ. කේන්ද්‍රී ගන්න එපා. වේදනාවකට කේන්ද්‍රී ගන්න එපා. ආර්ථික අමාරුවක් ආවට ණයට ඉල්ලන්න යන්න එපා. තීන දෙයින් යැපෙන්න. බයක් ආවට කාටවත් කියන්න එපා. කියපු ගමන් ඒක බයට නිබය නෙවෙයි දෙන්නේ. ඒකට plan කරලා ඉවරලා අපි ප්‍රෝග්‍රෑම් කරනවා. අපි තවත් වටන්නේ. නිසා කෑ ගහන්න එපා. ධම්මෝ විනානත්ති විතාච මාතා. අපිට අම්මයි තාත්තයි අර තමයි ධර්මයේ අර අම්මා තාත්තෙක් නැහැ. එච්චරයි ඒකෙන් රඳාගෙන ඉන්න ගියාම ඒක සූදානම් මනසෙන් යන කෙනාට යන්න ඉස්සර වෙලා ප්‍රතිඵල ලැබෙනවා. ඒක වෙන්න හේතුව ඒකට තියෙන සූදානම් මනස. නැත් ආගමක් කවදාකවත් එහෙම සූදානම් මනසක් ඇති කරනවද කියන සැකේ තියෙනවා. ආගම කරන්න හදන්නේ මනුස්සය නීච කරලා මයිලකට එන්න මම එයාට ආශිර්වාද කරන්නම් ආරස්සාව දෙන්නම් කියලා කියන්න හදනවා. මේ දෙන එකෙක් ගාවත් අරසාවක් නැහැ. දෙන්න ග්‍රේස් එකකුත් නැහැ. ඉතින් අපි ළඟට ගිහිල්ලා ගෑවෙලා චරිචුරු ගහගෙන අරක ඊළඟන මේක ඊළඟ නටනවා. දෙගොල්ලම අමාරු වැඩ. ඒ නිසා උන්ට සත්‍ය පිහිටව ගන්න ලෑස්ති වෙන්න තියෙන තාක් ලෝකේ තියෙන දුක්. තියෙන හරියක් ලෝකේ තියෙන දුක්. ගෙවෙනවයි කියලා කියන්නේ දුක ගෙවෙනවා. අලුතෙන් ආය හැත් බඳින්න එපා. අතේ වවන්න එපා. ඊට පස්සේ තේනවනම් දුක් එන එක නම් එනවා. එන්නේ ඒකම ඒකේ විනාශය අරගෙන යංකිච්ච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධම්. ඒ නිසා එකක් හරි බලන්න එන එක එහෙම යනකම් බලන්නේ. හුස්ම හෝ පිම්බීම ඇකිලිම හෝ වම දකුණ හෝ මේ ඉඳගෙන ඉන්න දැනීම හෝ ඇවිදිනකොට ඇවිදින දැනීම බලන්න බලන්න නිකම්ම අනායාස වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් මේ බරපතල දෙයක් කරන්න දෙන ඉබේ සිද්ධ වෙනවනේ ආයෙත් ඒක දැනගන්න භාවනාව හරි මොන ඔක්කත් ත්‍රිපිටක දැනුමක් ඕනේ ඔක හෝම බුදියනින කොටියට බුදියනින්න අරින්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒකම තමයි ඔය ශුන්‍යතා දර්ශනේ එහෙම නැත්නම් ඔය මොගරාජ සූත්‍රේ එහෙම නැත්නම් මේ චූලසුඤ්ඤත සූත්‍රය වගේ පෙන්නන්නේ ආනන්ද සප්පයි සූත්‍රවල ඒ සූත්‍ර සාමාන්‍යයෙන් ගන්නෙම නෑ ඉදිරියදා බණට. ඉතින්ම ගත්තොත් කියා කරේ වවාගෙන කන්න බෑ. මේ කොමොඩිටි එකක් නෑනේ. ඒක කරලා බැලුවොත් අනිත් කාටවත් කියන්නත් බෑ කරන්න කියලා. මොකද පුරුදු වෙලා තියෙන මිනිස්සු මොනවා හරි දෙයකින් වවාගෙන කන්න. එමෙ නිවෙන පැත්ත ගෙවෙන පැත්තට හිත දැම්මොත් ඉච්චර ජනප්‍රිය නැහැ. අයිගොල්ලෝ පිළිගන්නෙත් නැහැ ඔච්චර ඉක්මනට එහෙම දෙයක් වෙයි කියලා. ඒ නිසා මේ වගේ කෙනෙකුට කියන්න තියෙන්නේ මේ ක්‍රමයේ තියෙන්නේ තියෙන හැටික් තියෙන තියෙන ලෝකේ දුක පොරතව අලුතෙන් ආයෙ පොර දාන්න එපා පිටුට දාන්න එපා වැඩක් නැහැ. ඔක ගෙවෙන තැනක් පේන වෙලාවක අන්න ඒකට ඒකට සැදී පැහැදී ක්‍රියාත්මක වෙන්න මොකද්ද ඒ වෙලාවට කරන්න තියෙන්නේ හෙල්ලෙන්නේ නැතුව එහෙමම සුම්මයිරි තමයි නිකන් ඉඳලා බලන්නේ. ඒක තමයි ලොකුම භාවනාව. ඒ නිසා සතිය කියලා කියන්නේ මේ අධික ක්‍රියාකාරකම් කරන කය වචන හිත කියන දේවල් පුළුවන් තරම් බලනවා නොකරම බැඳික් කරලා එහෙම සංසිඳන එකයි කරන්න තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ මාගේ ඊළඟ ඊළඟ පරයන්ක භාවනාවද වාර්තා කිරීමට අවසරයි. උදෑසන සාර්ථක භාවනාවකින් පසු ඊළඟ භාවනාවට වාඩි වාඩි වීමේදී සිතේ සියුම් චකිතයක් ඇති වී. ඒ නම් මගේ හිත කලින් අත්දැකීම් ලුහුබඳමින් මෙම භාවනාව බාධා කරගනී දෝයි යනුවෙනි. ඒ සිතවිල්ලත් සමග පරයන්කේ වාඩි වී මොහොතක් මම දැන් මෙතන සිහි කරමින් සිටින විට මාගේ පපුව දකුණු පසින් වේදනාවක් මතුවිය. ඒත් සමගම හුස්මට සිත නොතපා වේදනාව දෙස බැලිය යුතුයයි හැඟිනේ. ඉන්පසුව පපුවේ වේදනාවේ ඇතිවීම, පැවතීම සහ නැතිවීම දෙස බලා සිටීමි. ෂාප් පේන් එකක් ඇති වී ඇතත් එය ක්‍රමයෙන් අඩු වෙමින් පැවති නැති වී යන අයුරු දුටු වෙමි. මෙසේ තුන් පාරක් පමණ පපුවේ වේදනාව පැමිණි අතර ඒ දෙසම බලා සිටි විට එය නැත්තටම නැති වී ගියේය. ඒත් එක්කම පිට ප්‍රදේශයෙන් දැවිල්ලක් වැනි වේදනාවක් දැනිනි. එය දෙසද බලා සිටීමි. එහි ඒකාකාරී බවක් පවණක් දැනින. ටික වේලාවකින් මාගේ ඉරියව්ව කොන්ද සියුම්ව කෙලින්කොට වෙනස් කළෙමි. ඒත් සමගම වේදනාවේ අඩුවේගෙන යන බවක් දැනින. මේ අතරින් පතර මගේ ඉරියව්වේ දැනීමද ඇති බව විටින් විට පරීක්ෂා කොට ගතිමි. ඊළඟ මොහොතේ එලියෙන් පැමිණි තීව්‍ර ශබ්දයකට බිල්ඩර්ස්ලාගේ වරහන් ඇතුලේ අවධානය යොමු විය. මේ බාධාවක් නොගෙන භාවනාවට උදව්වක් කරගන්නේ කෙසේදයි සිතනවත් සමගව මාගේ සිතට නැගුණේ ඒ මිනිසුන් විදුලි කියතකින් මාගේ ශරීරයේ ඇටකටු පසාරු කරගෙන කපන්නක් බවකි. මගේ හයිය ඇටකටු ඊටාම ලේසියෙන් කැපී යනවා දුටිමි. එවිට මම මාව කෑලි කපන ඒ මිනිසුන්ට අතිශයින් මෛත්‍රිය කළෙමි. ඔවුන් මගේ බෙල්ලෙන් ත්‍රිකෝණයක ආකාරයට කපා ඔළුව පසකින් තබන දුටුමි. එවිටම උදරයේ ශබ්දයක් නැගුණු අතර එය මට දැනුනේ මේ කැපුම් ශබ්ද නිසා මාගේ උදරයේ ලේ ගලා බසින අයුරුයි. මේ ලෙස ඒ කැපුම් ශබ්දය ආ සෑම විටම ශරීරයේ එක එක කොටස් කපා දමනවා දුටිමි. ඒ වේදනාවක් නොමැතිව මෛත්‍රී සිතින් දිගටම බලා සිටීමි. මාගේ සතිය පවතී දැයි සිතු විට මාගේ කකුල්වල කිසි වේදනාවක් නොමැතිව පරයන්තේ ශක්තිමත්ව වාඩි වී සිටින අයුරුදු දුටුවෙමි. එසේ බලා නැවතත් ඉහත කී ශබ්ද ඇසෙන විට මාගේ මනංකල්පිත සිද්ධියට නැවතත් යා හැකි විය. මාගේ ගැටලුව නම් මෙලෙස සිතවිල්ලක් ආ විට ඒ ඔස්සේම සිතමින් ඉහත විස්තර කළ ආකාරයට සතියෙන් සිටීම නිවැරදිද? නැත්නම් මම වැරදි මාර්ගයකට යොමු වේ ඇතිද? මෙම භාවනාවේදීම විටක මට බෙල්ල කසන ස්වභාවයක් දැනිනි. නමුත් මම ඉක්මන් නොවි සතියේ සිටි සිටියදීම සිතට කතා කළෙමි. මම දැන්ම කැසිය යුතුයද? මම දැන් කැසුවේ නැත්නම් ඔබට ඉවසාගත නොහැකිද සිත? යනුවෙන් සිතනා විට කසන ස්වභාවය නැති වී යනු දුටු වෙමි. මගේ සිත හා ශරීරය මට පිහිටවීමට පටන්ගෙන ඇති බවක් දැනුනි. මා යන මාර්ගයේ අඩුපාඩු පෙන්වා දෙන මෙන් කරුණාව කාරුණිකව පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. මේ කාරණා තුනක් මතු කරන්න පුළුවන් මේ මේක පොඩ්ඩක් උනන්දු කරවන්න එහෙම නැත්නම් උත්ප්‍රේරණය කරන්න දැන් දකුණු පැත්තේ පපුවේ වේදනාවක් ඇවිල්ලා ඒක ක්‍රමයෙන් බහැලා ගියාට පස්සේ සියුම් සතුටක් ඇති වෙනවා. අර වේදනාවේ ප්‍රමාණයට සතුටක් ඇති වෙනවා. නමුත් එතකොට වම් පැත්තේ සතු වේදනාවක් ආවෙත් නැහැ, නැති වෙලා සතුටකුත් නැහැ. ඒක ගැන අපිට කවදාකවත් මතක් වෙන්නේ නැහැ. අර සිද්ධි බහුල තැන තමයි අපි කතා කරන්නේ. සිද්ධි බහුල නැත්නම් වල කරදරයක්වත් නැහැ, කරදරේ අයින් වෙලා තියෙනවා, කනකාටුකුත් නැහැ, සතුටකුත් නැහැ. ඒ නිසා අපේ හිත අදින්නේ කක්කාවටම තමයි. මොකක් හරි කරදරයක් තියෙනවා නම් ඒ පැත්තට තමයි දුවන් හරියට BBC මේ මේ නිවුස් හොයන කෙනෙක් වගේ. කොහේ හරි කරදරයක් තියෙනවා නම් එතන රොම් බැදගෙන ගිහිල්ලා ඒක ගැන කතා කරනවා. තව පලාතවල් තියෙනවා කරදරයක් මොකක්වත් නැහැ. ඒව අපිට වාර්තා වෙන්නේ නැහැ. ඒ තරමටම අපේ හිත මේ ඉද්දෙන දෙයට, කුප්පන දෙයට, ඇවිස්සෙන දෙයට බුදු බාධාවක් තියෙනවා. ඒ නිසා කොයි වෙලාවක හරි දැන් ওই විදිහට තමන්ගේ කාය තමන්ට සහයෝගය දෙන වෙලාවට එනකොට බලන්න වම් පැත්තේ වේදනාවක් කරනකොට දකුණු පැත්තේ මොකද වෙන්නේ කියලා වම් ධනීස වේදනාවක් කරනවා දකුණු පැත්තේ වෙන්නේ මොකද මොන වේදනාවක්වත් නැහැ දකුණු ධනීස හොඳ නිවන් දැකලා තියෙනවා ඒක ගැන කතා කරන්නේ ඒක වැඩන්නේ අපිට අපිට ඕන කරලා තියෙන්නේ මේ සිද්ධිය නිවුස් මේක කෙනෙක් එහෙම නැත්නම් කොමොඩිටි එකක් හදා ගන්න හදනවා වැඩිම හිත දුවන්නේ අර ඉද්දෙන කුප්පණ දෙයට විතරයි ඉතින් කවදා අපිට නිවරද දෙයිද කොහෙද කොහොමද හරි රිදෙන දැනගෙන විතරක් කතා කරනවා රිදෙන්නේ නැද්ද කියලා කතා කරපන්කෝ ඒක නිවන් දැකලා තියෙන්නේ. 199 නිවන් දැකලා තියෙන්නේ. අර එක තමයි අපිට හැම වෙලාවෙම නිවුස් මේක කෙනෙක් වෙන්නේ. කට්ටිය එකතු වෙච්චාම පිස්සෙ පිහට කිසර වෙනවා ඌ අමාරන්න ගන්න. අනික් කට්ටිය බලාගෙන ඉන්න ඌ නතර කරනකම් අනුන්කගේ බාල්දිය කුණු බාල්දිය වක් කරන්නේ. ඉතින් නොද්දකින් ඔබ තන් නොදොමකින් මේ කතා කරන දේවල් සහ කතා කරන මිනිස්සු දකිනකොට අහුස්සන්නේම කුණුමයි. ඒ නිසා පොඩි ළමයින්ට සතිපාසලේ අපේ ළමයින් කියනවා වේදනාවක් ආවම වේදනාව තියෙන තැන හුදුටම පින් පොයින්ට් කරලා බලලා ඒක අනිත් පැත්ත බලන්න. බල මේක බල මෙතෙන් නෙවෙයි මෙයා නෑ. දත් එකක්මත් තියෙනවා නම් දත් 32ක් තියෙනවනේ. ඉතු 31 බලන්න කියන. ඒ ගාලල්ල. ඒ බොහොම ජයට ඉනවා. ප්‍රශ්නයක් නෑ. අර රිදෙන දත ගැන උදේ ඉඳලා හැන්ද වෙනකන් දත යුතු දේ ගැන ඕක ගැන ගම කතා කරන්නේ. තුප්පහයි මනසක් නෑ අපට ඊට වැඩිය. ප්‍රවෘත්තිපත් වලත් ඔච්චරමයි තියෙන්නේ. රේඩියෝ එකෙත් ඔච්චරමයි තියෙන්නේ. නිවුස් වලත් ඔච්චරමයි ලෝකේ තියෙන තුප්පහිම ටික එකතු කරලා නිවුස් රීල් එක කියලා හදලා දෙනවා කැමරට පෙර. ඉතින් අපි එක කාලා තමයි යන්නේ නිවුස් ප්‍රවෘත්ති කැම අහලා තමයි යන්නේ ප්‍රවෘත්ති අහලා තමයි යන්නේ කැමරට පෙර. මොකද නිකන් ඒක කටගැස්මක් වගේ. අර කියන ගෑනිටත් හදිස්සි මේක පැය විනාඩි 5න් කියලා දාගන්න ඔය ලෝකේ තියෙන ඔක්කොම කුණු හරපගෙනලා කියවන්න බෑනේ අපා. හොඳම කුණු හරප ටික කියනවා. දැන් මේ දවස් හතර පහේ නිවුස් නැතුව කට්ටියට මම දන්නවා කැම දිනවන්නේ නැහැ. අර අර මේක නැහැනේ කට ගැස්ම නැහැනේ. ඒක. එන කොතනක හරි වේදනාවක් තියෙනවනම් රටක අමාරුවක් තියෙනවනම් ගුණ කන්දලයක් තියෙනවා ඔය විතරයි අපි කතා කරන්නේ. ඒ මිනිස්සෙකේ තියෙන හොඳ පැත්තක් මේ කය මෙච්චරක් තියේදී කය කන්දලා ඉන්නවනේ කොහොම හරි. කවදාකවත් කල්පනා වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා භවනා කරන යනකොට පේනවා අපේ හිත අර ඉද්දෙන තැනට දුවන හැටි. මකුළුවා ගැස්සෙන දැනට දඟලන්නේ ගොදුරට තමයි. ඔක්කොම එකයි. ආයි කිසිම කෙනෙක් එකක් නැහැ. නමුත් ඒක සතියෙන් බලාගෙනකොට පේනවා අපිට නිවුස් අයිටම් එකක් වෙන්නේ උච්ච දෙක උච්චාවච භාවයේ නැත්නම් අධික සැප සහ අධික දුක. සැප දුක් දෙක මධ්‍යස්ත වෙන එක නිවුස් එකක් වෙන්නේ අපිට. අන්න ඒකට හිත දාපු දවසේත් නිවන තියෙනවා. එනිසා මේ කරදරයට සාපේක්ෂව බලන කරදර නැති තැනට හිතට නිකන් යොමු කරවලා බලන්න. මානසිකාරය යොදවලා බලන්න. හිත ගන්නට යටි ඒක ශූන්‍යයි. ඒ ඒ ශූන්‍ය දකින්නකොට එතන ඉවර. කොහේ නිවන් දකින්නද මේ දත් එකක් රිදෙනවා 32 තනි වුණා. අර එක ගැන තමයි කතාව තියෙන්නේ. ඉතින් එතකොට කවුරු රැවුවොත් එහම හරි 31 දත් කීයක් ඔබට තියෙනවා. පිස්සු කතා කරන ඔයි සම්සට වැඩ නැහැ මට මේ රිදෙන දතර වේට් කරන්න. ඉතින් මේ හිටපු අර මොකද උට කියන්නේ මේ බර්ටන් රසල්. හිටපු හොඳම දාර්ශනිකයානේ. ඌ ගියලු ඩෙන්ටිස් ගාවට. ඊළඟට අරන් බලන්නකොත් ඩෙන්ටිස් ලස්සන පොඩි කෙල්ලක්. ඇහුවලු සෑර්. කොහෙද අම කොයිද අතට රිදෙන්නේ කියලා. ඌ කිව්වලු දරුවා මං හොඳටම දන්නවා වේදනාව තියෙනම් ඔළුවේ තමයි ඒ උනට ওই දත අයින් කරපන් කිව්වා. ඌ සයිකියාට්‍රි මේ මේ සයිකියාට්‍රි උදාන මේ බොරු වේදනාව තියෙන ඔළුවේ. සයිකියාට්‍රිකලි කියනවා නම් වේදනාව තියෙන ඔළුවේ. ඒ උනට කමන්නේ දරුවෝ දත අයින් කරලා දාපන් කිව්වා. බොරුමයි කරන්නේ. අන්න ඒක දැකපු දවසේ පේනවා ওই මිනිස්සු මොකක් හරි හුවා දක්වන්න හදනව නේද? උස්මතු කරලා පෙන්වන්න හදන්නේ. අම්මු ජෝක් එකක් තියෙනවා. ඉතින් නිවුස් කියන්නේ ඔච්චරම තමයි. මොනවා හරි કોઈ නිවුස් කියන ඕනම දැනකට ගිහිල්ලා බලන්න කද්දාකවත් ඒක එතන වෙලා නැහැ. වෙලා තියෙන ඇටි වෙනස් එකක්. උන් ඕනේ දේ උන් කියන. ඉතින් අපි හිතනවා මේක තමයි වෙන්නේ. ඔච්චරමයි මේ ළඟදී මට අර ඇමරිකන් හාමුදුර කෙනෙක් උන්ටටම බැන්නා. ඒ මොකද මං කිය ඇමරිකාවේ තියෙන ඔච්චරමයි තුප්පහයි ඊගාට මේ එංගලන්තෙත් ඒ වගේ. ඔය කුණු හරප කොහෙන් හරි එකතු කරලා ඒක හොවා දක්ක දක්ක මිනිස්සු කුලප්ප කරගෙන තියාගෙන. ඉතින් මට කියනවා ඔබ වහන්සේ කාව මම මහානකම් කරන්නේ. ඔබ වහන්සේ නිතරම ඇමරිකාවට බයිනවා. මං කියන්නේ සමාවය මං මේක නෙවෙයි බැන්නේ. මගේ හිතේ ඊට වැඩිය තුප්පයි කියලා කියන්නේ මට ඕන වෙලා තියෙන්නේ. මාත් හොයන්නේ කුණු කන්දලයක්. ඒ කුණු කන්දලේ අනිතිකා වැඩි කුණු කන්දලට වැඩි ලොකු නම් මං කියන දේ ඌ අහනවා. අරිකයි ගුණ කන්දලේ මට වැඩි වෙන්න. ඉතින් මට ඔළුව කහමරු කියනකම් අහගෙන ඉන්න ඕනේ. ඔව් ඒක liverච්ච ගාම ඒක කියන්න අනේ මේ මනුස්සයන්ට කතා කරන්න පුළුවන් වෙච්ච දවසේ රැස් කරන අකුසල් ප්‍රමාණය කයෙන් සිදුවෙන අකුසල වලට වැඩි, මනසෙන් සිදුවෙන අකුසල වලට වැඩි සංනිවේදනය වෙන අකුසල. ඒක හොඳට අල්ලලා දෙන්න. ඉඳගෙන ඉනකොට යන්තනක රිදෙනවා ප්‍රශ්නයක් නැහැ. ඒක ගන්න රිදෙන නිසා මම දැන් මෙතන ඉන්නවා. ෂුවර්. මම දැන් සතිය පිහිටලා තියෙන දෙක රිදෙන්නේ නැති දැන් නිවන් දැකලා. ඒවා ශූන්‍ය භාවයේ තියෙන මේකට සාපේක්ෂව ඒක පොඩ්ඩක් බලපං. බලන්න අකමැති බව බලන්න හිත. අපි බොහොම අමාරුවෙන් මේ ඉවල් දොරල අතහැරලා රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකේ ඉන්නේ. ඒ වුණාට නිවනට අකමැති බව. මේ පොඩි හරි කුණක් ඇහැට වැඩිච්ච කුණ වගේ දේ ගැන කතා කරනවා මිසක් ආ ලෝකේ තියෙන ප්‍රශ්නත් එක්ක අපිට මොන ප්‍රශ්නද තියෙන්නේ? අපි තියෙන දේ කොච්චරක් ඉස්මතු කර කර බලන. හැබැයි මේ විදිහට ලියමන දොස් කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. තමන් හරියටම ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන මේ සාපේක්ෂතාවෙන් තමයි නිවන අහුවෙන්නේ. අපිට තියෙන දුක, අපිට තියෙන කරදරේ, පීඩනේ, දෙබීම තැවීම හොඳට පරිච්ඡේද කරන්න. මෙන්න මෙතන මෙන්න මේ මේ විදිහට මේ මේ විදිහට පිච්චෙනවා, කැපෙනවා, තපනවා. අන්නිනවා. ඔක්කොම බල බල ඉනකොට පේනවා දැන් එතන පොඩ්ඩක් හැපැත්තේ මොකද වෙන්නේ? මොකක්ද මතු වෙනවනම් එකක් මතු වෙන අනිත් සියල්ලම යටපත් කරගන්න. අනික තැනක කිසිම දුකක් නැහැ. නමුත් ඒක අරමුණු වෙන්නේ නැති ඇති. ඉතින් කවදා හෝ මේ ශුන්්‍යතාවෙන් ලෝකේ බලන කෙනා දුකෙන් හිත උද්දීපනය කරගෙන දුකෙන් හිත කැටලිටික් ඉෆෙක්ට් එක අරගෙන එහෙම නැත්නම් උත්ප්‍රේරණය කරගෙන ඒ ඒ ඒ ශක්තියෙන් බලන්න අනික් තැන් වලට දාලා මොකක්වත් නැහැ. ඒක කවද්ද අපිට වාර්තා කරන්න හිතෙන්නේ. කදාකත් වාර්තා කරන්නේ. ඒ තරම්ම අපි මේ දුකට කැමැති දුක හුවා දක්වනවා. අපේ sannivedana ක්‍රමය තන්නි කර යම රජුලන්ගෙන් ආපෙකක් තියෙනවා. සත්‍ය නියුට්‍රල් දෙ කදාකත් මාතුකා වෙන්නේ. එහෙම දැන් මාතුකෙත් ඒක අහන්නෙත් නැහැ. වැඩ නැහැ නේ ඒක මොනව අහන්නේ. මත එතන තමයි නිවන තියෙන්නේ. ඒ නිසා හුදුවට තියෙන දුක ඩිලිමිට් කරන්න. හරියටම පරිච්ඡේද කරලා ගන්න. එල පොඩ්ඩක් කාණ්ඩ හිතෙන් ওই මුළු ඇඟේම නෙවෙයි කදාකත් එන්නේ බය වෙන්න එපා. කවමදාකත් මුළු ඇඟේ වේදනාවක් එන්නේ එන්නේ පාර්ශික වේදනාව. ඒ පාර්ශික වේදනාව අනිත් පැත්ත පොඩ්ඩක් දාලා බලන්න. දාලා මෙතෙන් එනකොට බලන්න දැන් මූට ඒක මතකත් නැහැ. අර කියාගෙන හිටපු කතාව පොඩ්ඩක් බ්‍රේක් එකක් දෙන්න. දීපු ගමන් මතක නැහැ. මෙතෙන්ලා මෙතෙන්ද කියලා මෙහාට එනකොට මතක නැහැ. ඉතින් පොඩි කෙල්ලෙක් ඇවිල්ලා එළම එනවා මේ ලොක්කටි වාහන කරන වෙලාවේ ඔයගේ ලියාගෙන ඉන්න ඉස්කෝලේ හරිච්ච ගමන් එනවා. එයිල කිව්වා ස්වාමීන් මේ භාවනා කරේටි ආනපාන කරේටි දකුණු කකුල වේදනාවක් ආවා. මම ඒ වෙලාවේ වම් කකුල බැලුවා. ස්වාමීන් වහන්සේ වමයි දකුණයි දෙකම රිදුනනි. දැන් මොකද කරන්න කියලා. මොකද වැලමිටි දෙක බලපන් කියලා. හතරක් තියෙනවනේ ගාත්. හැබැයි එහෙම කරනකොට අර වේදනාවට තියෙන පෙළෙන ගතිය නෙමෙයි පරිේශන තෘෂ්ණාවක් තියෙනවා. බලන්න ඕනකම නැති. අර තියෙන අර තරම් අර පෙළෙන ගතිය නැති වෙනවා. හැබැයි ඉක්මනට මට ආපහු යන්න පුළුවන් වුණා ආනපානට දිකේම වේදනාව එක්වර ආවා. මම කිව්වා ඒකට වැලමිට දෙක බලන්න. මගේ හිතේ පොඩ්ඩක් අර අnder බබාට සූපුව දෙන්නේ. තනේ දුන්න නැන්නේ කිරි හම්බ වෙන්නේ තනේ නෑ තාත්තා ගා තනේ නෑනේ. තාත්තා අම්මා එනකම් කරන්නේ සූපුව කඩ දාලා අර කයික බුචු බුචු ගා උර උර ඉන්නවා හරියට කිරි බොනවා වාගේ. කිරි නෑ. කිරි නෑ සූපුවට බබා යපෙනවා. බුදුරජාණන් අපිට සූපුව වෙන්නලා දීලා තියෙනවා නිවන් දකින්න. ඔය බලනකොට මේ පැත්ත පොඩ්ඩක් බලපන් කියලා. ඉතින් එහෙම බලන්න අරගත්තට පස්සේ බලන්න ගත්තට පස්සේ පේනවා අපි වගේ අම්මන තක తీරු මරි පාර්ශව අංශ ආංශික එක්ස්ට්‍රීමිස්ට් පුදුමාකාර තක తీරුකමක් තියෙනවා. ඒක දැකපු දවසේ ඒ තක తీරුකම දැකපු දවසේ න ඥාණයට විතර ඥාණය කියන්නේ. තමන්ගේ තක తీරුකම දන්නවනම් ඒකට ඥාණය කියලා කියනවා. ඒක නැතුව ඔක වහගෙන ජීවත් වෙන තාක්කල් තකතිරුකම ඉතුරු වෙනවා. උත්තර බලන තකතිරුකම වෙනකොට ඒක හරියට කොටු කරලා ඔය ඔය තියෙන බඩු ඔන්න මොඩකම. ඔන්න අවිද්‍යාව ඉතින් ඒ වගේ වෙනකොට පේන පටන් ගන්නවා මගේ කය මට දැන් සපෝට් කරන්න පටන් ගත්තා කියන්නේ. කය වේදනාව දීලා මාව නතු කරවන්නේ නැහැ. මේ හිතපු ගමන් නේදන නැත්තරකට පොඩ්ඩක් දාලා බලන්න. හිත පොඩ්ඩක් අහුම්කම් දෙන්න පටන් ගන්නවා. ඒක හරි ලස්සන ගේමක් තියෙනවා. ඉතින් මේ වැඩේ මේක මේ හොඳට ඉගෙන ගත්තා කවදාවත් වෙන කෙනෙකුට ඇප්ලයි කරන්න යන්න එපා. ඒක හරි භයානකයි. කෙනෙක්ගේ අපේක්ෂා කරන්නත් එපා. තමයි පරිශ්‍රණය කරන්නේ. කරලා යම් මට්ටමට ආවට පස්සේ ලොකු සාංශ කියනවා ඒක බෝ වෙන ලෙඩක් බවටපත් වෙනවා. මොන්නම දෙයකටත් කම්ප්ලේන් කරන්න එපා. කම්ප්ලේන් කිරුවොත් යෝගාවචරයක් නෙවෙයි. දෙක අයිතිවාසිකම් ඉල්ලන්න එපා. මේ දෙකම කරනවා නම් කවදාවත් ශූන්‍යතාවයක් අපිට දකින්න බෑ. කිසිම දෙයකට කම්ප්ලේන් කරන්නත් එපා තියෙන දේ යැපෙන්න අයිතිවාසිකම් ඉල්ලන්න එපා. අයිතිවාසිකම් ඉල්ලන්න දෙන මිනිහට තියෙනවා මට වැඩි ප්‍රිවිලෙජ්යක් අයිතිවාසිකම් නේ ඌ ඊට වැඩි නරාවලක ඉන්නේ. කාටද තියෙන අයිතිවාසිකම් දෙන්න මම තියෙන දේෙන් ඵලයක්. අන්නේ විදිහට යෝගාවචර ජීවිතේ තනාගත්තා නම් අපි විතර සපවත් જાතිය. අපි විතර වාසනලද්දු ලෝකෙම නැහැ. ඉතින් ඔක්කොම දුන්නත් අර චෝදනා කිරීමේ තුප්පහි ගතිය නිසා එහෙම නැත්නම් මේ අයිතිවාසිකම් ඉල්ලීමේ බය අඩු ගතිය නිසා අපි වැල් ගැඩවිල්ල වෙලා තියෙන්නේ. කොඳුයට පෙළ නැති සත්තු බවට පත් වෙලා තියෙන නිසා භාවනා කරන්න මධ්‍යස්ථ හිතකින් වේදනාව එනකොට හැම වෙලාවෙම සතුටු වෙන්න. මේකෙන් අපිට උරගාල බලන්න පුළුවන්. මේකේ මයින්ඩ් මේඩ් වේදනාව කියලා කියන්නේ හිතින් හදාගත්ත එකක්. ඒකත් හුවා දක්වන්න ඕනකම මිසක් ඇත්තටම ජීවිත තර්ජනයක් නෑ. හොඳ අපි යනවා ඊගාට. ගරුතර ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී ලැබුණු අත්දැකීම් දෙකක් සටහන් කරමි. 1. හුස්ම ප්‍රකට වන තැන සිහිය පවත්වාගෙන සිටින විටදී මාගේ හිස මුදුනේ සිට වතුර බේරෙන ආකාරයේ වරහන් ඇතුලේ හරියට අයිස්ක්‍රීම් කෝන් එකක වටේට දියවලා වැක්කිරනවා වගේ හැඟීමක් දැනුනි. තවත් සමහර වෙලාවක පොඩි කූඹීන් වරහන් ඇතුලේ 3ක් 4ක් බෙල්ල ප්‍රදේශයේ සිට ඉහළට නගිනවා දැනුනි. ඇත්තටම පුංචි සත්තු වෙන්නත් ඇති කියත් සිතුණා. මොකද මේ අවට උන් ඉන්න නිසා. දෙක භාවනාව මැද්දේදී පිපාසාවක් ඇති වී වතුර බිව්වා. බොන විට ඒ වතුර ශරීරයේ දිගේ පහළට යන බව වෙනදාට වඩා ප්‍රකට වී දැනුණා. මේක සාමාන්‍යයෙන් දැනෙනව නේද කියලා සිතුණත් ඊට වඩා මට්ටමකට තැන්තන් වලට බෙදිලා යන දැනීමක් දැනුණා. ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ පතමි. සාමාන්‍ය අපේ අන්තච්චර්බේට හැරෙන හරිය ස්නායු නැහැ. බහිස්චර්ම විතරයි තියෙන්නේ. ඒ නිසා උගුරෙන් පල්ලයට ගියාට පස්සේ රස දැනෙන්නේ නැහැ. හොඳටම ඩැමේජ් එකක් වුණ නැත්නම් දැනෙන්නේ මොකද ඒ ඔක්කොම තියෙන්නේ දිවෙන් එළියේ ටික විතරයි. ඒ නිසා හොඳට බැලුවොත් නම් බත් කටක් ගිනනකොට බැලුවොත් එහෙම අර ඇතුළත් වැඩ පිළිවෙලක් යනවා. ඒවා මේ බාහිර වගේ ස්නායු තුඩු නැහැ වගේ ඒවා තියෙන ජීවිත තර්ජනයක් උණුසුම ලැබෙන හැබැයි ඇම්ප්ලිෆයි වෙලා පේන්න පටන් ගන්නවා. වෙනසට වැඩිය ශරීරයේ හෘද වස්තු ගැහෙනවා පේනවා. මේ ලේ නාඩි වැටෙනවා පේන්න පටන් ගන්නවා. මේ කවදා හරි එයි තේරෙයි මේ අපි මෙහෙම ඉන්නකොට අපේ මයිල් වැවෙනවා, දත් වැවෙනවා, නිය ඇදෙනවා, දැනෙන්නේ නැහැ කවදාකවත්. පෙරේදා මම රවුල කපුවා අද කපනකොට මීටර මිලිමීටර දෙකක් ඇදිලා. කොයි වෙලාවෙ හැදෙනවද දන්නේ නැහැ. ඉතින් මේ සිද්ධ වෙනවා ශරීර පුරාට පරිවෘත්ති ක්‍රියා ලක්ෂිකුත් එකක් සිද්ධ වෙනවා අපි දන්නේ නැහැ. ඉතින් මේ දන්න පොඩ්ඩින් මම හදන්නේ. අර නොදන්න තේරම ඒක ඩිෆෝල්ට් එකෙන් යන්නේ. එහෙම නැත්නම් ඒවා මේ ඕටෝ පයිලට් එකෙන් යනවා. දාලා බැලුවොත් පුදුමාකාර යාන්ත්‍රණයක ගෝ වෙන්නේ මිනිහ ආවට ගියාට පොට chance එකකින් නෙවෙයි මුළු මානව ඉතිහාසයේ ඉවොලූෂන් එකෙන් වෙච්ච දේ. ඒක සිද්ධ වෙනවා ඒක එකකින්වත් අපි නිවුස් හදන්නේ. අපි නිවුස් හදන්නේ තණ්හාමාන දිට්ඨිය විසින දැනින් විතරයි. එනිසා මේ අපි සෝෂලයිස් කරන්නේ එහෙම නැත්නම් එතික්ස් වලට දාගන්නේ එහෙම නැත්නම් නිවුස් හදාගන්නේ අපි තණ්හාවට මානෙට දිට්ඨියට සිදුනොත් ඕනම දෙයක් ප්‍රශ්නයක්. හැබැයි බැලුවොත් පේනවා ලක්ෂිකුත් එකක් වැඩ යනවා එක දවසක එක තප්පරයක එක චිත්තක්ෂණයක මොහොතක සිදුවෙන දේවල් දිහා බැලුවොත් පුදුම තොගයක් වැඩ යනවා. ඒක අපිට කවදාක ප්‍රශ්න නැහැ. ප්‍රශ්නයක් ආපු ගමන් ඒ ප්‍රශ්නේ වෙන්නේ තණ්හාමාන දිට්ඨිය වලට ඇවිසෙන දේ විතරයි. ඒක නිසා හොඳට බලන්න පුළුවන්. මේ අපි කරන කතා කරන ක්‍රියා ක්‍රියාකාරකම් ඔක්කොගෙම තියෙන්නේ අපි මේ මවාපෑමක් කරන්න හදනවා කෙනෙකුට මිසක් සිදුවෙන දේ පිළිබඳව සම නිරීක්ෂණයක් හෝ සමවින්දනයක් අපිට නැහැ. ගණ්ඩත් බෑ. මොකද හේතුව හිත තියෙන අතීත අනාගතේ. හිත තියෙන වෙන කෙනෙක් ගැන. වෙන තැනක් ගැන ඉති අසාධ්‍යයි. ලෙඩ අසාධ්‍යයි. අය අපායට යන්න ඕනේ. ඒත් ඒ වෙනට ඔක්කොම අමතක කළා කයට හිත දාගෙන හිටියොත් ලෝකෙම තියෙනවා. මේ බබ්බයක් පබන ශරීරේ ලෝකංච පන්නා පඤ්ඤා බැමි ලෝක සමුදයංච පඤ්ඤා මුළු ඇඟේ මුළු ලෝකෙම තියෙන කවදාවත් අපි 100 100ක් කයට හිත ගන්නෑ යන්න බෑ. ගත්ත ගමන් ඒක අහන ඔහොම කරලා හරියට දරුවෝ ගැන බලන්නද පුළුවන්ද? අර ප්‍රශ්න බලන්නද පුළුවන්ද? මේ ප්‍රශ්න බලන්න පුළුවන්ද කියලා මොනවා හරි එකකින් අපි අර තණ්හාමාන දිට්ටි හයිලයිට් කරන දෙයකට හිත දානවා. අර ලස්සන මේ මේ ලැබිච්ච මනුස්ස ශරීරේ මේ සිදුවෙන මේ පරිවෘත්ති ක්‍රියා පුදුම තෝගයක් සිද්ධ වෙනවා. අන්න ඒක සම්පූර්ණයෙන්ම තමාදී මේකට සමාදන් වෙලා බලන ඉන්නවනම් ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. තම්ම මොහොතක Taman ඉන්න මොනම ඉරියවකදී හෝ කමන්නේ. ඒක පිළිබඳ පූර්ණ අවදියෙන් ඒ සිදුවෙන දේ බලන්න හිටියොත් මේකට ඉල්ලීම ඉල්ලන්නත් එපා. ලැබිච්ච කිසි දෙයකට ප්‍රතික්‍රියා කරන්නෙත් නැතුව පර්ෆෙක්ට්. ඒකට කියනවා inalienable unalloyed කියලා. ඒක ගියාම ඒකෙන් එළියට එන්න හිතෙන්නේ නැහැ. අත් නැගිට්ටද ඉඳගත්තද කෑවද බිව්වද ප්‍රශ්නයක් නැහැ. ආයෙකට දාන්න මාතෘකුත් ඕනේ නැහැ. ඒක ඒක විසින්ම සැචුරේටඩ්. ඉතින් එහෙව් මනුස්සකමක් ලැබිලා තියෙද්දී මේ කරන කතා අඩුපාඩුකම් ගැන බලනකොට පේනවා අපිට දේවල් වල සම දැක්ම නැති නිසා අර කුණු කන්දලයක් වාසිය ගන්න හැටි මායя අපේ අර වාසිය ගන්නෙ මොකද්ද මේ සමස්තය දිහා එහෙම නැත්නම් සමස්තයේ සමහිතකින් බලන්න බෑ අපිට මේ කිසිම කෙනෙක් කිසිම ශිල්පික කිසිම විද්‍යාගාරයක කිසිම දේශන ශාලාවක මේක අපිට දෙන්නේ නැහැ ඒගොල්ල කියලා තියෙන්නේ මම නැතුව උඹලට බෑ මං කියන දේ අහපන් කියලා. නෑ අපි උපත්තියම නිවන් දැකලා තියෙන්නේ. උපත්තියම අංග සම්පූර්ණයි. ඒ දෙසට බලන්නේ මේ ලෝකේ බාහිරාවර්ති අරයාගේ මෑය කුණු කන්දල් බල බල ඉන්නවා මිසක් ඇතුළට දැම්මොත් ඒක ලස්සනම කෑල්ල මට හිතුනේ ඒ දාන ඕන වෙලාවක එතෙක්කල් මොන අපරාධයක් කරලා තියවත් දාන ඕන වෙලාවක නිවන බලා ඉන්නවා මාව පිළිගන්න. අපි මොන අපරාධ කරලා තියෙනවද මොන පව් කරලා තිබ්බත් මොන විදියට අනුන්ට දොස් කියලා තිබුණත් අනුන්ගෙන් දොස් අහලා තිබ්බත් මට මේ වෙලාවේ මගේ කයට යන පාර එකම අකුසලයකින්වත් නැකෙන්නේ. ඒකේ තරම් උදාරයි, ඒකේ තරම් හරිම තෙදවත්. ඒක හරියට තරු නෙවෙයි, හඳවල් නෙවෙයි, දාහක් පෑවුවත් ඉර පායපු ගමන් අර ඔක්කොම මැකිලා යනවා. තනි එරි තන ඉර එළියට ඒ වගේ සතිය ආපුවම ඔක්කොම පව් ඔක්කොම ඉවරයි. පූර්ණ කයක් එක්ක තමයි තියෙන ඒ චිත්තක්ෂණේ මම දකින්නේ. ඉතින් සමහරව ඒක කියනකොටත් කැමති නැහැ. ඒ චිත්තක්ෂණයක නිවනක් ඕන කෙනෙකුට උරුමයි කියලා කිව්වට සමහර කෙන බෑ බෑ ඒක මෛත්‍රී බුදුහාමුදුර ආවට පස්සේ තමයි හම්බ වෙන්නේ. පොලිමේ ඉන්න ඕනේ. කලිමුත් වලට රතු පාට එලියක් ඒ යාට පස්සේ තමයි නිවන ලැබෙන්නේ. ඔය ආවට ගියාට එහෙම නිවන ලැබෙන්නේ. එහෙනම් අපිටත් හම්බෙන්න eBay. කියලා ආගමක නායකයෝ කනේ බයියෝගාව සීලෙවත් නැහැ. ඔය කෑ ගහන මිනිස්සු ගාව සීලෙවත් නැහැ. ඒ නිසා කිසිම කෙනෙකුගේ අධිකාරියක නැහැ නිවන කියන එක. තමන්ට ඕන ඕන වෙලාවක යන්න. ඒල පූර්ණ කාලෙ හිටන්නේ මම මොනතරම් වාසනාවන්තද බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. manussත්ව ප්‍රතිලාභය ලැබුණා. ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය තියෙනවා. ඕන පැවිදි වෙන්න පුළුවන්. අපිට කණ්ඩ දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් අපිට බොණ්ඩ දෙනවා නම් තව එකෙන් gediyaටද තවත් රණ්ඩු කරන්නේ කියලා සින්දුවක් තියෙනවා ලංකාවේ. මේ ඔක්කොම ලැබිලා. මේ මොකද්ද එකට වලිගය පාන කෑ ගන්න. සෝරි කියලා හිතනවා බලනකොට. මේක තියෙන්නේ පිස්සු භාවනා කරන අය එක්ක විතරයි. අනිත් මිනිස්සුල ෂෝකේට බියර එකක් බීලා යන හැටි බලනකො කවදාකවත් ඔය ගහ ගන්නවද වෙන ගන්නවද කියලා. මට හරි ආසයි එහෙම එහෙම ඉන්න තියෙනවා. සිගරට් බොන්න දෙන්න ඇතුළේ උන් එළියට එනවා. උද සිගරට් එකක් බීලා පොඩි බියර එකක් ගේලා කිසිම හැල හැප්පිලා මොකක් කරන්නේ කාවු බීලා ගහ ගාලා වැඩක් නැහැ. වැඩක් නැහැ නේ ගහ ගාලා. භාවනා කරන්න ගිය ගම අමුතු උණක් එන්නේ. අවුරුදු 40 මම 26 ඉඳලා තියෙන කාලා බීලා 40ක් ඉඳලා තියෙන භාවනා කරන කට්ටියත් එක්ක. ඒක වෙනමම පිස්සන් කොටුවා. මට ඒක නැත්තම් දැන් උන වගේ. ඒ පිස්සුකෙල් නයි ළඟ හිටියේ නැත්තම් මට නිකන් උන වගේ. පිස්සුකෙල් එනකොට මට නිකන් ඒගොල්ලන්ගේ පිස්සුවේ මට කරන්ට් එකක් එනවා. මට හොඳට ජීවියක් එනවා. අනේ මේ මිනිස්සු මිච්ච ලස්සන මනුත්තාත්ම භාවයක් ලැබිලා හීන දීන වෙලා නැති එකක් ගැන නැති හරකෙක් ගැන කතා කරගෙන ඉන්නේ. ඒ නිසා ඕනම වෙලාවක මොන අපරාධයක් කරලා තිබ්බත් ආනන්තරිය අකුසල නොවේ නම් කයට හිත දාපු ගමන් ඒකට නිවන කියලා හිතන්න. චිත්තක්ෂණ වශයෙන් ඒක පැවැත්වීමට ගන්න ප්‍රයත්නයේ කියනවා සම්මා ආජීවය කිය. ඒකට ඒක දීර්ඝ කාලයක් ලැබේ. ඉතින් ඒ වගේ වෙන්න මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වල දවස් 3-4ක් පනින්න ඕනේ. පෙන්නට පස්සේ කට්ටියට තේරෙනවා එක දවසින් දෙදවසින් ওই ඉල්ලුවාට ඕක ලැබෙන්නේ නැහැ. මං කියන්නේ ලැබෙන්නේ නැති ඇති. 10 15 රිට්‍රීට් කරනවානේ එහෙදී. එහෙම කරනකොට ඊට පස්සේ ඉතින් කිසි උපදේශයක් මොනක්වත් දෙන්න ඕනේ ඔය ගත්ත ට්‍රෙන්ඩ් එක කඩා ගන්න තු යන්න දෙන්න. මොකද යාළඟ ඔක්කොම ಗುಣ ටික තියෙනවා. ඔක්කොම ධර්මෙත් තියෙනවා. ඔක්කොම ඕනකමක් තියෙනවා. ඔක්කොම ඔක්කොම තියෙනවා. ට්‍රැක් එකට දාලා දෙන්න ඕන. දුන්නාට පස්සේ මොනක්වත් ටික කරගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා ඒ රිට්‍රීට් එකක් වෙන්න ඕනේ නැහැ. ගෙදර දොරෙත් වැඩේ කරන්න පුළුවන්. හැබැයි අර පටන් ගන්නකොට නර්සරි කින්ඩර් ගාඩන් ෆැසිලිටි එක දෙන්න ඕනේ. ඒකට සාසනයක් ඕනේ. ඒකට භාවනා මධ්‍යස්ථානයක් ඕනේ. හැදුනට පස්සේ මතක තියාගන්න කම්ප්ලීට්ලි ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න. ඔය මොකක්වත් ඔය කවුරු කියන මොනම දෙයකවත් අවශ්‍යතාවයක් නැහැ. ඇතුලේ බඩු ෂුවර්. හැබැයි ඒක විශ්වාස වෙන්න. ඒක විශ්වාස නැත්තම් මේකේ තනවා. ඉතින් ඒ වගේ ආනාපාන කරගෙන ඉන්නකොට ඒ හිතවිල්ලක් ආවොහම ඒක එන්ටර්ටේන් කරන්න දෙපා. බය වෙන්න එපා ඕන එකක් එන්ටර්ටේන් කරන්න. දැනගෙන ආනාපාන ඉන්නේ නැහැ කියලා හිතාගන්න. මම දැන් ආනපන නෑ. මම මේ නිහිතවිලි තියන්න අරින්න. මොකද්ද වෙන්නේ? මොකක්වත් වෙන්නේ නෑ. ඔන්න සැකනම් ඇවිල්ලා බලන්න ආනපන ඩයිල පොඩ්ඩක් වෙරිෆයි කරලා වෙරිෆයි කරන්න පුළුවන්. එහෙමනම් ඒන ඕනම දෙයකට ඉඩ දෙන්න ඕන තියෙනවා. ඒක දෙයකින්වත් සත්‍ය කඩන්න බෑ. ඔය එකම දෙයකින්වත් සත්‍යයට වස වසවිස දාන්න බෑ. ඒක දීලමයි බලන්න තියෙන්නේ. ඒ ඒ අමාරුවට වටලාම් බලන්න ඕනේ. අපි හිතුවට ඔයා ඔය කියෙන් තරම් කළු පාට නෑ. ඔය යකායෝ කීතා සුදු පාට දාලා දෙකක් ඇස් දෙව මොකොත් නැහැ. යා අපි ඔක්කොම යක්කු කියලා කියන්නේ යක්ෂ జాතිනේ අපි. සිංහලයි සිංහලයි කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෝ කියලා. අපි යක්කු හදාගෙන වෙන බොරු යක්කුට එන්න අරින්න බෑ. මේ අල්ලපු ගෙදර ඉන්න මාසිනා එන්නේ. යකා කියලා වෙන කවුරක්වත් එන්නේ දන්නේ එකෙක් එන්නේ. බොරු. ඔබ හේරම් බොරු. අපි ඔක්කොම යක්ෂ යක්ෂණියෝ. ඒ <laughs> තමයි යක්කු කියන දරක් අලුපාට. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ස්වාමින් වහන්ස ඊයේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි වේපුල්ල සතියක් පවත්වා ගැනීමට වග බලා ගතිමි. සිතට එන සිතිවිලි වල අඩුවීම සහ ඒහා බැඳුණු කෙලෙස් වල අඩුවීම පැහැදිලිව නිරීක්ෂණය වේ. හිතේ හිස්භාවයත්, තැම්පත් බවත්, එකලස්කමත් දවස පුරාවටම පවතී. ආයාසයෙන් තොරවම සතිය පවතින බවත් හිස්තනේ සැරිසැරීමට හැකි බවත් වැටහුණි. මෙම දිනු කරගත් සතිය වැඩමුළු අවසානයේ සාමාන්‍ය ජීවිතයේ පරීක්ෂාවට ලක් කිරීමට අරමුණු කරමි. අත්දැකීමක් විදිහට කෙනෙක් සමග කතා කරන විට ඍජුවම වචන ප්‍රකාශ කළ හැකි බවත් ඒ තුල කෙලෙස් නොතිබීමත් පසුතැවීමක් නොවීමත් අත්දැක්කෙමි. ඔබ වහන්සේට මාර්ගය පෙන්වා දීමට අනේක වර්ගයක් අනේක වාරයක් කෘතඥ වෙමි. තෙරුවන් සරණයි. මේකට කියන්නේ කැටලිටික් ඉෆෙක්ට් කියලා. කාට හරි ඒ පරිශ්‍රණය කරන්න වේදිකාව සකස් කරලා දෙන්න. කැටලයිස් කරන්න. කරලා වැඩ දිහා අනතුරු දේවල් ටිකක් කරලා බලන වෙන්නේ අනතුරක් නැහැ. එහෙම නෑ පවක් පව පිනක් කියලා දෙයක් ලෝකයේ ඇත්තේ නෑ මේ සතිය පිටේ වඩ. පවිනෝට පව දන්නවා පිනිනෝට පින දන්නවා මේ ආස්වාසිය දන්නවා මේ ප්‍රස්වාසිය දන්නවා මේ දෙකම එකයි මේ තියෙන බය නිසා බඩේ විතර සම්බන්ධ පුළුවන් තරමට අපි පුදුම විදියට අපි කරපු පව් ටික සමාදන් වෙවි එව්වම කතා කර කර ඉන්නවා ඇත්තටම කියනවා අපේ පින වැඩි අපිව කරන වැරදිලා හරි කරන පවක් තියෙන බව හැබැයි ඒක නෑ කියන්න බෑ ස්වභාවයෙන් පින වැඩි ඒක සමාදම් වෙන්නේ හරියට දත් 32 ඒක රිදෙන දත ගැන කතා කරගෙන ඉන්නවා මිසක ඊටු 32 ගැන කතා කරන්නේ නෑ ඒක කියාට පස්සේ ඕන කෙනෙකුට කියතයි උඹ කවුරු જાතිය ඔය ඇඳලා කතා කරන්න ගියත් භාවනා කරන අපිට ලෝකේ හොඳ පැත්ත වැඩි. එන්නේ එන්නේ එන්නේ එක වැඩි වෙනවා තමයි. තහන්න දෙයක් නැහැ. ඒ නිසා කාටවත් එහෙම වටන්න කරන්න එපා. හැම වෙලාවෙම කැටලයිස් කරන්න. නිවන් දැකලා ඉන්න කියලා කියන්නේ. පුළුවන් නම් සමාදම් වෙන්න. ආවෝ කොහොම තේම සමාදම් කළාම නෝනට කියලා ආවෙත් නැහැ පොඩ්ඩක් ගිහිල්ලා කියලා ඉන්නම් කියලා දුවනවා ගෙදර. මෙලිලා කිව්වොත් එඹ නිවන් දැකලා තියෙන්නේ මොකටද ආයේ නිවන් මේ දැකලා තියෙන කිව්වොත් එහෙම වෙන්න බෑනේ මම පවුල්ට කියලා ආවෙත් නැහැ නේ පොඩ්ඩක් එනවා යන්නම් කියනවා. දැන් නිවන් දකින්න වෛද්‍ය බුද්ධ සාසනය කිව්වොත් එහෙම සාසෙ පිං කිව්widetilde ඔය තියෙන්නේ අපි කීයක් කර දෙන්න ඕනද ඔෆිස් එකට දෙන්නද ඒකට හරියට ආදාර කරනවා. දැන් කිව්වොත් එහෙම තෝ යකෝ නිවන් දැකලා තියෙන්නේ මොන පිස්සු කතාවන එහෙම වෙන්නේ කොහොමද කියනවා දුවනවා. ආරි පුදුමයි මේ මිනිස්සයා කියන සතා ඒ වැඩ කරන හැටි දිහා බලනකොට කවදාකවත් තමයි ළඟ තියෙන හෝ අනුක තියෙන ගුණයක් දකින්න ඒකට නිකන් කරප්පම් වගේ. ඉන්නේ ඇලර්ජික් වෙයි ඒක නෑ. මේක හොඳයි. මුළු ලෝකෙම හොඳයි වෙච්ච දේ හොඳට සිද්ධ වෙලා තියෙන්නේ. බය වෙන්න එපා. අපි දන්නවනේ පවක් කරනකොට බබේ ඉන්නවයි කියලා දන්නවනේ ඊට වැඩි මොනවද ආයි පිනේ. මම නැවතත් කියනවා පවක් කරනවා පවක් කරන බව දන්නවනේ ඊට වැඩි මොනවද ආයි. ඔයක තමයි ලොකුම පින. පිනක් කරනවා විනක් කරන බව දන්න. ඉතින් ඒ බව දන්නකම තමයි මේ පවපින්න වැඩි වටින දේ. අපි මේ දන්න බව පැත්තක තියලා පවපින්නටයි බාර දීලා තියෙනවා විනිශ්චය කරන්න. කාටවත් උන්දලට එහෙම කරන්න පුළුවන් කන්නේ ඌ පිස්සෝ. පවපින කියලා කියන්නේ අන්තභාග කට්ටිය. අපි දැනගන්න පවේ ඉනොට පව කරනවා, පිනේ ඉනොට පිව කරනවා. මට නම් තේරෙලා තියෙන්නේ පව දැන දැන කෙරුවේ නැත්නම් කවදාකවත් ප්‍රෝග්‍රස් එකක් නැහැ. මම සිගරට් බොනකොට මම සිගරට් බිම නතර කරා. මට ලොකු සතුටක් ඇති වුණා. ඉතින් මම තද බල දෙකට පිළේ. මම ගියේ ධම්මික හඳුනන්න කියලා කිව්වා ස්වාමීන් වහන්සේ මම කියනවා අනේ උඹ වාගේ මොඩේ බීපයියකෝ දිගටම බීපන් කිව්වා. ඔක පිස්සු කතා කරන මම මේ ගියේ ඔබ හන්ත මේ හාමුදුරු උඹේ බීව නැත කරුවාට බලෙන් නැත කරුවා තෙට හොරෙන් බොනවා. ඔබ එපා වෙනකම් එපාගම තියෙද්දි බීපන්. එදාට නතර වෙනවා අය පලාතකටම සිකරට බොනවා බොරු උඹ කරන්නේ. දිගටම සිකරට බීපන්. රාජනීෂ් කතා කරලා කියනවා මිනිස්සු සිගරට් බොන්න ආසකට ඉන්නවනේ. ඒ සිගරට් එක බොන්න ආසාව කරනට යට චේතනාව ආවොත් එimhe මට දැන් සිගරට් එකක් බොන්න ඕනේ වලක්වන්න ඕනේ බෑ. තියා කියන හොඳට සාක්කුවල අත දානවා දැනගන්න. සිගරට් පැකට් එකක් ගත්තා. සිගරට් එකක් අයින් ඔක්කොම සතියෙන් කරවා සිගරට් එක තියාගත්තා. සාක්කුවට දැම්මා. කිනි පෙට්ටිය ගත්තා. නයිට්‍රේ ගත්තා කරලා ඉන් බ්‍රෙත් ඉන්බ්‍රෙත් ඉවරයි නේද මොකද ඔබට ආස්වාස ප්‍රසවාස ඔච්චර විඳින්න වෙනවා නම් ඇයි හත් දෙයියනේ මේ සිගරට් එකක් බොනවා මොකද ප්‍රශ්නේ ඊට පස්සේ උට විශේෂන්ට යුක්තියකුත් නැහැ නඩුවකුත් නැහැ ඒ වෙලාවේ හුදුට ඉන්බ්‍රෙත් ඉන්හෙලෙන් එක්සලේෂන් බලපන් ඉවරයි එතකොට සිගරට් එක බීම නිසා වඩාවත් වතිමත් වෙනවා ඉතින් ඌව කියන්න බෑ කියන්නෙත් නෑ සාමාන්‍යයෙන් පන්සල් පන්සලක දහම් පාසලක ඌව කියලා දෙන්න යන. එතකොට මේ මිනිස්සු ඒක අර පව් කරන්න ලයිසන් එකක් දුන්නා වෙනවනේ. මේක නෙවෙයි ඊට ඉස්සෙල්ලා සතිය පිහිටවලා දැන් සතිය ඇවිල්ලා උඹට කියනවා සදාචාරවාදීව කඩප්පුලිය වන්න කඩප්පුලිය වැඩක් කරන්න හදන්නේ කියලා. කලබල වෙන්න බෑ. ඒක සතියෙන් කරපන් කඩප්පුලි වැඩේ. ඉදාට ලැබෙන අත්දැකීමක් මේ දවල් මිගෙල් රෑ දනියෙල් සෙල්ලම වෙනුවට ඒ වැරද්ද සිහියෙන් කෙරුවා ඊට පස්සේ ආයෙ නෑ ඊට පස්සේ ඒකේ ආයෙ ඒකේ තියෙන අර වසංගන තියෙන ගතිය ටබු එකක් නෑ මේ ඇටි. ඒක සතියෙන්ම කරන්න ඕනේ. එතකොට බලාගෙන ඉන්න කෙනා හිතන්නේ මේ යකා මේ පව් මෙච්චර භාවනා කරන ඉඳලා පව් කරනවා කියලා නෑ. ඌ මොකද්ද ට්‍රේනින්ග් එකක් කියන්නේ. සමාජයට සමාජයට තේරෙන්නේ නැති ඒ ට්‍රේනින්ග් එක යනවා ඊට පස්සේ ඌ නතර කරන්නේ අය කවුරුත් කියලා නෙවෙයි. ඒක තමයි හොඳම කැලල ජීවිතයේ තියෙන තමයි මෙතෙක් කරන කියන ඇබ්බැහි ටික. මම මේක නරක දිව එහෙම එන්න අරින්න. එල මුලට සතිය තියෙනවා මැදදී පොඩ්ඩක් සතිය නේ අගට සතිය තියෙනවා. කොයි වෙලාවක හෝ ඔය පන්දිසාංශ කියලා තියෙනවා මේ පව සමාකරණ හැටි ඕනම පවක මුලත් සතිය නම් අගත් සතිය නම් අතරමැද පව නෑ. හැබැයි අග වෙනකොට ආයේ සතිය පිහිටලා ඉවර කරපන්. චැප්ටර් ක්ලෝස් කරන්න ඕනේ සතියේ. පටන් ගන්නකොට සතියෙන් අතරමැද අංජ බජල් මක් හරි මොකට යුක්තක් වෙලා ඊට පස්සේ සතිය පිහිටියා. එහෙමනම් ඒ හතරමැද කොටසේ කවදාකවත් පාවක් කෙරෙන්න බෑ. ඒ නිසා අපි වෙන අබ්බැහියට වෙන්න දෙන්න දැනගෙන යන්න මම මේ යන්නේ නරක වැඩක් කරන්න දැන්. ගැළපෙන්නේ නැහැ. නමුත් ඒක වළක්වන්න බැරි නිසා කරනවා. හැබැයි ඉස්සර වගේම දලදරු නැහැ. දැන් ඉතින් අඩුයි. වැරද්ද වෙනවා. උනාට පස්සේ ආයකට පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වුණොත් මේ රිකවරි එක වෙන්නේ දැනගන්න මේ මගේ හිත අකුසලයටමයි යදින්නේ. මිටි තනින් වතුර බහැලා යන එකමයි තියෙන්නේ. මේ අත්පනා අපිට පේනවා. මේ සතිය තියෙද්දිත් කරනවා. ඉවරෙච්ච ගමන් සතිය පිහිටවන්න පුළුවන් වෙන්නේ පශ්චාත්තාප නැති කෙනාට විතරයි. සතිය කැඩුනට පස්සේ සතිය පිහිටව ගන්න පුළුවන් වෙන්නේ පශ්චාත්තාප නැති කෙනාට විතරයි. ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළ තියෙනවා පමාදේ න කම්පතිති සති බලං. පමාදයට වැටිලා ඒ කියන්නේ අප්‍රමාදේ නෙවෙයි සතිය කැඩිලා කම්පා වුණේ නැත්තම් ඒ ඒක ඊට පස්සේ හොඳට chapter close කර ගන්න පුළුවන් ඒක සතිය කියන්නේ සති බලය කියලා කියන්නේ. ඉතින් ඒ කාරණාව ගැන ඒ සති බලය කියන එක පිළිබඳව ඒ ඥානකොනික ස්වාමීන්ගේ සීයේ බලමයි දවස් 50කට වැඩි ලියලා. ඒ පොතේ ඒ සංසි ජර්මන් කාර්යය පෙන්වලා දීලා තියෙන කිසිම බෞද්ධ පොත කිව්ව නැහැ. ඒ ඒ විග්‍රහය නැහැ. ඒ තරම්ම වටින ටූල් එකක් මේ සතිය කියලා කියන්නේ. ඉතින් ඒකේ ඉන්න මේ විධායක ලේකම් මට මතක නැහැ. මේ මහත්තයා කියනවා අපේ ගහන පොත්වල කිසිම කෙනෙක් ওই පොතට සලකන්නේ නැහැ කියලා. ඒ ඒ ගණන් ගන්න. අනික පොත් මහ ලොකෝට ගණන් ගන්න. ඊපස්සේ මං ගියේ පාර ඇමරිකන් ට්‍රිප් එකේදී ඒ පොත කට්ටියම එකතුලා ට්‍රාන්ස්ලේට් කරා. හතරවෙනි ට්‍රාන්ස්ලේෂන් එක. දැන් මට බලේ දීලා තියෙනවා ඒ කට්ටිය අර පොත නෙවෙයි මේක වෙන එකක්. ඒ අනුසාරයෙන් කරලාද වෙන පොතක් නිසා ධම්මජීවහන්සේට මුද්‍රණය කිරීමේ අයිතිය තියෙනවා කියලා. ඉතින් මට ඒක හක් විතර දෙකම ලැබුණා වගේ. මම දැන් තව දවස් දෙක තුනකින් පොත එළියට එනවා. මේ සතියෙන් පව් කරනකොට ඒක පව් අහෝසි වෙන හැටි. මුලින්ම සතිය නම් අකට සතිය නම් මොන දෙයක් කරුවත් ගන්න. ඒ නිසා පව් කරුවා කියලා පශ්චාත්තාප වෙන්න එපා. මේ තියේදිත් මේක හරහා සතිය ගෙනියන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට පව පරදිනවා. අර සතියේ තියෙන වේපුල්ල ගතිය, අඛණ්ඩ ගතිය, බින්දින්න බෑ කියන ගතිය තේරෙන පටන් ගන්නතර සිදු වෙනවා. අපි විහිං බෑ කිව්වට සතියේ කාගවජ්ජක් ගිහිල්ලක් ඕනේ. ඒක කොයි වෙලාවෙත් තියෙන එක. පුළුවන් තරම් සමාදම් වෙන එකයි කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ ස්වාමින් වහන්සේගෙන් ඇසූ පරිදි මේ ඇතිවන සෑම සිද්ධියකදීම සතිය අඛණ්ඩව පවතී. ඊයේ සඳහන් කළ පරිදි පරයන්කයට හිඳගත් විට හුස්ම රැල්ල නොදැනේ. නින්දකට යන එන ගතියක් මුළු පරයන්කයේදීම අත්දකි. මෙහිදී සතිමත් භාවයක් ඇත. සක්මනේදී වම් ස්පර්ශය හා දකුණු ස්පර්ශය දැනෙන සිත සංසුන් භාවයකින් සක්මනේ යෙදෙයි. විටින් විට සිතට සිතවිලේන අතර එයින් කිසිම බාධාවක් නොමැතිව ස්පර්ශයේ හුදු දැනීමක් පමණක් පවතී. නමුත් මසක පමණ කාලයක් තුල ඇති වී ඇති ඉමෝෂන්ස් වල පාලනයක් නොමැතිකම නිසා සක්මනේදීද පවා සිතේ දුකක් හටගෙන එය හැඬුමකින් හමාර වේ. මෙහිදී සතියේ කැඩීමක් නොමැත. ස්වාමින් වහන්සේ කියූ පරිදි එය ඇතුළතින් මෙන දුකක්ය. හැඬීමෙන් පසු සිතට සහනයක් ඇති වී තවත් මනසේ කාම්නස් එකක් කාම්නස් එක වැඩි වේ. තවද පාලනයකින් තොරව ආදරයත් රාගයත් ඇති වේ. සතියේ කැඩීමත් සතියේ කැඩීමක් නොමැතිවන අතර නමුත් රාගික සිතුවිලි ඔස්සේ මනස යන බවත් ආදරය ඇති වූ විට එයට මනස යටත් වන ස්වභාවයත් ඇත. සතියෙන් සතියෙන් යටත් වීමකට ලක් වී ඇති බවද දැනගත්තත් එයින් මිදීමට අපහසුවක් ඇත. එදිනදා ජීවිතයේ පුජ්‍යලයන් සමග කතා කරන විට ඒ වචනවල කිසිම අරුතක් නැති බව හැඟේ. ඒවයින් වෙන්වෙච්ච ගතියක්ද බාධාවක් නැති ගතියක්ද දැනේ. මේ සිදුවීම් සියල්ලම අතර සිතේ සංසුන් භාවයත් දවස පුරාම වාගේ පවතී. කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. කො භාවනා කරන්නේ නැති කෙනෙක් වුණත් එනේ සතිය වඩපු නැති කෙනෙක් වුණත් අයිති උච්ච රාගයකට ආවයි කියලා එයා දන්නව මම රාගෙක ඉන්නේ කියලා. එහෙම නැත්නම් රාගේ 100%ක් යන්නේ සතියට 101ක්වත් නතර වෙලා තියෙනවා. මේ ද්වේෂය නෙවෙයි කියලා එයා දන්නවා. ඉතින් ඒ එන්නේ එකට පොඩ්ඩක් කැටලයිස් කරන්න කියන එක විතරයි බුදුහාමුදුරු කියන්නේ. ද්වේෂය ඇවිල්ලා මරන්න හිතනවා, මැරෙන්න හිතනවා. නමුත් මම මැරෙන්න හිතන බව දන්නවා. ඒක නැති කරන්න බෑ. ද්වේෂය 100%ක් නගින්නයි කියලා මම කියන්නේ. 90 ගානකට ගිහලා නතර වෙනවා. ඊටු කැල්ල සතියට. ඒ නිසා මට දැන් ද්වේෂය තියෙන, රාගය තියෙන කියලා ඕකට වෙනම චීනක් කන්නට දාන්න ඕනේ නැහැ. බුදුන් කියන්නේ දන්නකම ගරු කරපන් රාගයට වැඩිය දන්නකම හැම වෙලාවෙම හොඳ දෙයක්. රාගේ රාගේ තියෙන බව දන්නකම. ද්වේෂයේ ද්වේෂයේ තියෙන බව දන්න ගැතිය. අපේ වෙලා තියෙන රාගමත් උනා කියලා ලැජ්ජා වෙලා අර දන්න ගැතිය 100ට ගන්න අඩුයි කියලා කොන් කරනවා. ඊට පස්සේ යාට තනියම හිට ගන්න බැරුව අමාරුවටපත් වෙනවා. ඊට පස්සේ සතිමත් වෙලා බැලුවට පස්සේ පේනවා මේ රාගයට ද්වේෂයට හිත වසා හෙලන්න බෑ. හැම වෙලාවෙම සතියට කොටසක් තියලා තියෙනවා. ඒ එයා දන්නවා ඒ නිසා සතිය මේ රාගය ආවේ ද්වේෂය නෙවෙයි, මෝහය නෙවෙයි. මේ ආවේ මෝහය, රාගය නෙවෙයි, ද්වේෂය නෙවෙයි කියලා. අන්න ඒ සතියේ තියෙන මේ කෘත්‍යය ඒක බර්ත් රයිට් එකක්. ඒක ජම්ම මේ ජම්මලාභයක්. අන්න ඒක විතරක් සමාදම් වෙන්න කියලා. කොච්චර රාගය ආවත් ඇත්ත. තෙත් වෙනවා රාගෙන් තෙත් වෙනවා. ඒ තමයි දන්නවා මේක ද්වේෂය නෙවෙයි මෙන්න මේ හේතුව නිසා මට රාගය ආවා. ඊට පස්සේ ද්වේෂය එනවා. ඊට පස්සේ ලස්සන දෙයක් ඕක ඇතුලේ සිද්ධ වෙනවා. ඒක අවාසියට ඉట్లా තියෙන යෝගාවචරයට ඒ වගේ Taman රාගය අවසන් නැතුව කියන්නේ Taman විසින් රාගය අවසන් නැතුව යම් යම් හේතු නිසා රාගය ඇවිස්සෙනවා නම් Tamanගේ රාගයෙන් රත් වෙන ගතිය එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇතුලේ තියෙන කුපිත වෙන ගතිය ගෙවීමක් මේ සිද්ධ වෙන්නේ. එන එළියට එනේන විතාවේ අපි තරහක් කියලා අපි කියනවා නම් සයිකොලොජිකල් වුන්ඩ් එකක් කියලා කාට අපේ වෙච්ච අසාධාරණයක් වෙලා තියෙනවා. පොඩි කාලේ. ඒක මතක් වෙනකොට ඉවසන්න බෑ. ඒක සප්‍රෙස් කරනවා. සප්‍රෙස් කරනත් එන්න දෙන්න. එන්න දෙන්න දෙන්න අර ඇතුළේ තියෙන ස්ටෝරුවෙන් බඩු ඉවත්තට යන පටන් ගන්නවා. කැතැසිස් වෙන්න පටන් ගන්නවා. වැඩි වැඩියෙන් එන්න එන්න එන්න එන්න ඒකේ තියෙන නපුර අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නෝට් කරන්න බෑ කියලා බුදුජානක කියනවා මේ කරන එකනට. යා හිතන්නේ කවදාකවත් ඉවර කරන්න බැරි සෝස් එකක් මේකේ තියෙන්නේ මට හැමදාම මේ ශෝක පණිවිඩ එනවා කියලා නෑ. එනේන හැම වෙලාවෙම අර ස්ටෝරියේ බඩු අඩු වෙනවා. ගමන අඩු වෙනවා. බුදුජානක කියනවා අත්පොරොවක් වගේ එකක් පාවිච්චි කරන වඩුවා ඒක මිටියටත් ගන්නවා නියනටත් ගන්නවා පොරොටත් ගන්නවා ඉතින් නිතරම ගගා තියාන්නේ හොඳටම වැඩේ කරන්නේ බුරුම රටේ හරිම දක්ෂ විදිහට පාවිච්චි කරනවා ඉතින් අත්පරෝධියා බලනකොට ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේක පාවිච්චි වෙච්ච එකක් කියලා මොකද මිට පොලිෂ් වෙලා තියෙන නිසා ඉතින් ඒක මෙච්චරක් පාවිච්චි වෙලා තියෙනවා බෝලි මිට අල්ලන්නේ මෙයා මෙතනින් ඒක මැදිලා තියෙන හැටි නමුත් මේ පොරවෙන් වැඩ ගන්න ගැට ගන්න වෙලාවේ කොහොමද පොලිෂ් වෙන්නේ කියන එක වඩුවට තේරෙන්නේ නැතිලු. ගහන ගහනකොට අන්තිම බලන්න මිට පොලිෂ් වෙලා තියෙන මිසක මේ ගහන ගහන පාරට ඒ මිට පොලිෂ් වෙන හැටි මිට සුමුට වෙන හැටි තේරෙන්නේ නැහැ. ඒ වගේම තලිය ගාන ගාන වෙලාවට ඒක හොඳට දිලිසෙනවා. ඒ කොච්චර ගෙවෙනවද කියන එක වඩුවට තේරෙන්නේ නැහැ. කාලය ගිහිල්ලා බලනකොට මිට තලේ හිටි වෙලා තියෙනවා. ඒකට බුදුදහම තලේ අන්තිමට ගෙවුනාට පස්සේ පිටරට විශේෂඥයෝ ගෙන්නන්න ඕනේ මේකෙන් වැඩක් නැහැ කියන්නේ නෑ ඊට පස්සේ විසිකොල දාන්න. ගාන ගාන හැම වෙලාවෙම වෙන්නේ ගෙවෙන එක. ඒක පේන්නේ නෑ. ෂාප් වෙන එකයි වෙන්නේ. ඉතින් ඔයගේ ඔය හිතට කනගාටුවක් එනවනම් ද්වේෂකේ පිට වෙන්න දුන්නාට පස්සේ කැතයි තමයි. හැබැයි ඒකට කැතැසිස් එකක් වෙනවා. ඇතුලේ තියෙන එක එළියට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ එන්න එන්න එන්න එක ඒකේ තියෙන නපුර අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තරහ ගිහලා තියෙනවා ගහකට හරි කියන්න කියලා. ගහට ඇහෙන්නේ නැහැ. උත් එළියට අපිට එළියට දාන්න. ඒ වෙලාවේ වමාරන්න එහෙම නැතු යටපරන්න යටපත් කරන්න ගියොත් ඉතින් කැන්සර් එකක් හැදෙනවා. ඒ නිසා ඒක කරගත්ත බටේර එකෙක් කියනවා ගෑණි මිනිහයි ඒකට තද වෙනවනේ දපු ගාන ඉතින් පවුල් කරනවා කියන්නේ වෙන මොකද්ද? ඉතින් එහෙම වෙනකොට මේ ගෙදර බාගෙ පිටි උඩ මේ මැටි වලක් ගෙනත් යන්න කියලා කියනවා ලාභේ වුණා. කේන්ති ගියම කරගෙන ගහන පොලේ ගහපර එලා අර ගෑනට කෑ ගහන අර පොලේ ගපොලේ ගහන. මැටි වල දැන් ඉතින් ගෑනි දන්නවා. ඒතර මිනිහට හොඳටම තද වෙලා ඉන්නේ. මලන් ටිකක් තියලා තියන්නේ කියන වතුර ටික පුරවලා. භාග පිටි උන. එක කඩපන්. දැන් නැතුව නිකන් බොරු වල ගෑනිට අනේ හරි හොඳ එකනා කික හිරියට යට ඇතුලේ බහවනවා නම් ඒක ඊට වැඩිය බොහොම දරුණුයි. තරහ ආවම යන්න අරින්න. යන හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න කැතැසිස් එකක් වෙනවා. ඒක පේන්නේ ඒක දැනෙන්නේ ඒක ඒක ගුරුවරු ඉතින් ඒ නිසා යාට කියන්නත් බෑ උඹ ඔය ප්‍රශ්නේ ඉන්නකොට ඇඬෙන එක හොඳයි කියලා. මොකද ඒක සාමාන්‍ය දුකක් නේ. කිනු කොහොම පවත්තන්න. මේ ඇඬෙන්නේ අඬරින්ද? මන්ට ඇත්තටම කියන්න බෑ ඇඬෙන්නේ කනගාටුවටද සතුටටද කියලා. ඒ තරම් මේක ගෑවිලා ඉන්න පටන් අරගනවා දැන් මොකුත් නැහැ. ඉතින් මේක එළියට ගියා සර්ජ් එක ඉවරයි. ඉතින් මේ ශිෂ්ට සමාජය කරන්න දෙන්නේ ඒක ethics වලට හොඳ නැහැ කියනවා table manners වලට හොඳ නැහැ කියලා කියනවා ඒක මේ customs වලට හොඳ නැහැ කියනවා ඒකල අරක බොක්කේ තියාගෙන ඉන්නවා ඉතින් අන්තිමට ඔන්න cancer කියයි ඔන්න ulcer කියයි මොන හරි කචල් එකක් ඉනික එළියට ආව එළියට දාන්න හැම වෙලාවෙම දාන්න යන්න එපා මේ භාවනා මධ්‍යස්ථාන නම් භාවනා මධ්‍ය ඕනම වෙලාවක දාන්න කියලා මම කියනවා මේක මේ මේ මේ කක්ක කොට මේක ඕන තරම් වමාරන් චූ කරන් කක්ක කරන් ඩාඩි දාන්න හරි මොනම පාවක්වත් නැහැ. ඒකේ ගිය තරමට මනුස්සය පිසුදු මේ ධර්මයේ නාමයෙන් කරන්නේ. සතියේ නාමයෙන් කරන්නේ. ඔක තව කෙනෙක් සාකි උනත් නැතත් මේ එළියේ එළි දැක්වීමක් වෙන්නේ. ඒක නැති සමාජයක් හැදුනේ මේ ශිෂ්ටාචාරය කියන කුණු හarpේ ගත්ත දවසින්ද මනුස්සයා. මේ නිසා තමයි අද තියෙන ටෙන්ෂන් තියෙන්නේ කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිම කාලේ ලිව්වා ambiguity of civilization කියලා. ශිෂ්ට නැත්නම් අපිට මේකක ප්‍රශ්න නැහැ. මේ සමාජයට පෙන්වන්නට මවාවෑම නිසානේ මේ ඔක්කොම જાති. කැලේ කියන වැද්දෙකුට එහෙම නැත්නම් ඔය කතා කරගන්න බැරි පිස්සෙකුට ওই දෙයක් උනන මොනවද ප්‍රශ්නේ? මොනට සුද්ධ කරන්න ඉදු? පිස්සු. ඒව නෑ. මේ ශිෂ්ටාචාරයක් හදාගෙන පව්. හරියට කල්වාරියේ කුරුසේ කරේ තියාන යන යේසුස් වහන්සේ වගේ දැන් ඌට ඒකටම තියලා ඌ ඇනේ ගහනවා. ඌ ලව්වම අද්දනවා. මේ ශිෂ්ටාචාරය කියන්නේ බරපතල කොස්ට් එකක්. ඊට වඩා හරි ලේසි ශූන්‍යාකාරී. හරිම ලේසි අරණ්‍ය වාසී. හරිම ලේසි ගහක් ඇතුළේ ජීවත් වෙනකොට මොකද ඔය මොකක්වත්ම කාටවත් වග වෙන්න ඕන කමක් නැහැ. ඒ නිසා බුදුජානනා සඳහන් කර දෙනවා දවසේ බඩගිනි වෙනකොට පාත්‍රය අරන ගමට යනවා. සූපත් වේවා කියලා පාත්‍රය පිරුණාට පස්සේ ආයෙ කැලේට යනවා. කැලේට ගියාට පස්සේ කාටවත් වගකීමක් නැහැ. කැලේට යන්නේ මහා ප්‍රඥාවෙන් පාත්‍රයන් ගමට බහින්නේ මහා කරුණාවෙන්. ওই දෙක බැලන්ස් වුණේ නැත්තම් නිවන් දකින්න බෑ. මේ පිස්සු කෙලින්ට තැනක් තියෙනවා. අපිට මං ගහ මං ජොබ් එක කරන කාලේ බෝඩ් එකක් දාගෙන හිටියා දොරේ ගහගෙන each and every tree must have a place to grow and branch out කියලා මහා ලොකු වතුරක්මයි තියෙන පුංචි දූපතක තනි ගහක් ෆොටෝ එකක් අරගෙන හැම ගහටම තැනක් තියෙන්න ඕනේ වැවෙන්න සහ branch out වෙන්න. ඒක අපිට තැනක් තියෙන්න ඕනේ මේ කුණු එළියට දාන්න. හංගගෙන ඉන්න එපා. විද්‍යුත් ලබනාත්මල ගෙනියන්න වෙනවා. අයියෙන් අඩන්න වැන වෙන ලිවෙන්නේ. කියන්නේ අඬන්න ඕන තරම් අඬන්න. කිසිම දෙයකට ගණන් ගන්න එපා. එimhe ඇඬුම් එනවනම් අන්තිමට තෝරගන්න බැරි වෙයි මේ අඬන්නේ කනගාටුවෙන්ද සතුටෙන්ද කියලා. මොකද දෙකටම එකම රියැක්ෂන් එක අපිට තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි එක උද්දෘත පාඩ ඇතුළේ ලියලා තියෙනවා සතිය හැම විටම තියෙනවා. ඒක තියෙන බව දන්නේ නැති එක තමයි තියෙන්නේ. නැවතත් උත්තරීත පාඩය ඇතුලේ සතිය කැඩෙන්නේ නැහැ දිගටම තියෙනවා. යනාදී ප්‍රකාශ ස්වාමින් වහන්සේ කර තිබෙනවා. යයි මම සිතනවා. ඒ එසේ නොවේ නම් හෝ ලිය ඇති වචනවල වැරද්දක් ඇත්නම් අනුකම්පාවෙන් සමාවන සේක්වා. මාගේ සීමිත අවබෝධය අනුව සතිය උත්සාහයෙන් ඇති කරගත යුත්තක් බව විශ්වාස කරනවා. එම නිසා සතිය දිගටම තියෙනවා යයි කීම මට වැටහෙන්නේ නැත ස්වාමින් වහන්ස. කරුණාවෙන් තවදුරටත් පැහැදිලි කරන්නේ නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සතිය සම්මා සතිය යනුවෙන් දක්වා තිබෙනවා. මිච්ඡා සතියත් සතියක් සහ සාමාන්‍ය වරහන් ඇතුළේ සම්මා නොවන සතියක්ද පවතීද එසේනම් කාරුණිකව එවන් සතිවලට උදාහරණ දක්වේන දක්වන්නේ නම් යහපති. සතිය සම්මාවන්නට යම් විශේෂ යමක් විය යුතුයද හෝ තිබිය යුතුයද කාරුණිකව පහදා දෙන්නේ නම් මැනවි. ඔකට නිදර්ශන තුනක් දෙකක් දුන්න කොටින් මහත්තයා ඉන්නකොට මේ මිච්ඡා සතිය කියන එකට කවුන්ටර් එක පොලිමක් මිනිස්සු සල්ලි ගන්න ඉන්න වෙලාවක ඒ එක්කෙනෙකුට රුපියල් 50000ක් දෙන්න ඕනේ සල්ලි වලින්. ඒතර ඒ කවුන්ටරේ ඉන්න කෙල්ල ඒ සල්ලි අරගෙන ගණන් කරන හැටි බලන්න ඉන්න කීට. කට කට කට කට කට ගණන් කරන ගණන් කරන නෝ වටපිට මොකක්වත්ම හිත නැහැ. හරියට ඒකමයි හිත තියෙන්නේ. ඒකත් අමු සතියක්. හැබැයි ඒක ඉතින් තණ්හාවට යට වෙච්ච සතියක්. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී ඒ ලක බෝඩ් එකෙම ගහලා තියෙනවා. ඒ වෙලාවට ඒ ළමයා අඳුරන කෙනෙක් එහෙම ගිහලා කතා කිරීම තහනම්. ඒ කවුන්ටර් එකේ වැඩ කරන වෙලාවේදී පයිරු පාස ගන්නකම් බෑ. ඒ ළමයා ඒ වැඩේ කරන්න ගත්තට පස්සේ ඒ ළමයෙකුට ගෑන ළමයි කියන්නේ ඉතින් මං කොල්ලෙක් හින්දා කෙල්ලෙක් වෙන්න පුළුවන් කොල්ලෙක් වෙන්න පුළුවන්. ගණන් ගණන් සත්‍ය තියෙනවා. හරියටම ඒ ගාන ගණන් කරනවා. මොකද වැරදුවොත් අතින් දාන්න වෙන්නේ. ඒක සතිය. එතෙන් බලලෙක් මීයක් කල්ලන්ට යනවා බලන්න slowly mindfully silently. perfect. මම මේ සැරේ ගියා ගාල්ලේ. ඕ ගාල්ලේම ගාල්ලේ මහින්ද වන්දන කෝයි ගියාට පස්සේ ලස්සන නැදලා දීලා තිබුණු ළමෙක් මේ slowly mindfully silently පූසෙක් ගිහිල්ලා මීයේ කල නැටි. ඊටසේ ළමයා පෙන්නලා තියෙනවා මම පොඩි ළමෙක් මම ලොකු වුණා පස්සේ මම ඩිග්‍රියක් ගන්න හැටි. අරකම තමයි ටැක්ටික් එක. slowly mindfully silently ඩිග්‍රිය ගන්න. ඒක මිච්ඡා සත්‍ය මොකද තණ්හා මාන දිච්චුලි මෙහෙවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක තියෙනකොට තේරෙනවා සත්‍ය හැම කෙනා ගාම තියෙනවා. ඒක ඉතින් කොයි එකට පාවිච්චි කරනවද කියන එක මොනම ශිල්පයක් කරන සත්‍ය තියෙනවා. නමුත් ඒක උද්දීපන වෙලා තියෙන්නේ සල්ලි හොයන්නයි, මාන්නකාරකමටයි, මම ආයනයටයි. ඒකෝට ඒකට කියන මිච්ඡා සත්‍ය කියලා. සම්මා සත්‍ය කියන එක ඒ තණ්හාමානිටින් තොරව කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව පවත්තන සත්‍යයකට අපිට කියතයි සාමාන්‍ය ගැඹුරු වචනේ. සම්මා සත්‍ය කියලා. ඉතින් ඒක නිසා මේක අටුවාවේදී පෙන්වන්නේ සත්‍ය හැම වෙලම සෝබන චෛසිකයක් කියලා. ඒක බරපතල වැරද්දක් තියෙනවා. නිසා කටුකුරුද සාංශේ පෙන්වලා දීලා තියෙනවා සමිද්දි සූත්‍රයත් කිම්මූලක සූත්‍රයත් දෙකම අරගෙන සත්‍ය හැම හිතකම තියෙනවා කියන්නේ. සතාජිපතේය සබ්බේ ධම්මා කියලා. ඉතින් ඒක හර තණ්හාවට දැහ ගන්න දෙන්න එපා. මාන්නයට දැහ ගන්න දෙන්න එපා. තෘෂ්ණ මම ආත්ම දෘෂ්ටි දැහ ගන්න දෙන්නේ නැතුව කිසිම වටිනකමක් නැති දෙයකට සතිය දාන්න. හුස්මට. කිසිම උදාසීන දෙයකට සතිය දාන්න. ඒකල්ලෙල ඒ දේ ලක්ෂ කෝටි වාරයක් කරන්ඩ කිසිම පල අපේක්ෂාවක් නැතුව. ඒකට දෙය බුදුන් වදිනවා. බ්‍රහ්මියොත් වදිනවා. මොකද මේ මිනිස්සයා කෙරුවොත් කරන්නේ අත්තට පඤ්ඤා අසුචි මනුසා. අර්ථයක් හිතාගෙනයි මිනිසෙක් වැඩක් කරන්නේ. ඒක අසුචි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කග්ගවිසාන සූත්‍රය හමාර කරන්නේ භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා දුක් දික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝ චරේකග්ග විසාන කප්පෝ. භජନ୍ତି සේවಂತಿ ච කාරණත ඕනම කෙනෙක් භජනය කරනවා නම් සේවනය කරනවා නම් ලාභෙට තමයි. මොකක් හරි කටගැස්මකට තමයි. නික්කාරණා දුර්ලභාජ්‍ය මිට එහෙම කිසිම ලාභ අපේක්ෂාවකින් තොරව ඇසුරු කරන කල්යාණ මිත්‍රයෝ මේ ලෝකේ දුර්ලභයි. ඇසුරු කිරුවොත් ඇසුරු කරන්නේ කාර්ය කරන තුරු කාගෙත් රැවටිල්ල. අත්තට වඤ්ඤා අසුචි මනුස්ස මනුස්ස හැම වෙලාවෙම රුපියලින් කල්පනා කරා. ඩොලර් වලින් කල්පනා කරනවා. පවුම් වලින් කල්පනා කරනවා. අත්තට කියන්නේ අර්ථ ශාස්ත්‍රය. අසුචි කක්කා ඒක උනේ මේ මනුස්සයා මේ කසාදේ සල්ලි ඇති වුණාට පස්සේ. ඊට පස්සේ මනුස්සයා හැමදාම ටෙන්ෂන් එකේ. ඊට ඉස්සෙල්ලා කාලයක් තිබිලා තියෙනවා සල්ලි කියනකොට සිප්පි කටු, බෝතල් කෑලි මේ ගස්වල පොතු වරේ මේ පාවිච්චි කරලා තියෙනවා. ටෙන්ෂන් එකක් නැහැ. එනතම් වී කුරහන්. ඒක ටෙන්ෂන් එකක් නැහැ. මේ මනුස්සයා මේ සල්ලියක් හදාගත්තා. ලාභෙට හදාගත්තේ. දැන් සල්ලි මනුස්සයාට උඩින් ගිහිල්ලා. කසාදයක් හදාගත්තා. දැන් දික්කසාද වැඩි කසාද වලට වැඩි. ඊට පස්සේ ඉල්ල දැන් රිල උන්ට ප්‍රශ්නයක් නැහැ. සල්ලිත් නැහැ, කසාදෙත් නැහැ. උන් ඉන්නව වලිගේ උඩ තියාන ෂෝක් එකට. උන් උඩ ඉඳලා බලනවා අපේ දිහා. උඹලා මේ උසස් ශිෂ්ටාචාරය ඉහළ ගිය කට්ටිය නේද? කී 140ට වැඩිලු දැන් එංගලන්තේ ළමයින්ගේ ටෙන්ෂන් එක, ෆ්‍රස්ට්‍රේෂන් එක mental diseases 125ක් පැතජෙනික් විශිෂ්ටම සමාජයේ ඉතින් ඒ නිසා මේ අත්තට්ට පඤ්ඤා අසුචි මනසා කියලා බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි මෙහෙ වෙන්නේ මේ කාසි වලටද අත්තට්ට අර්ථ ශාස්ත්‍රයට කියලා බැලුවොත් එහෙම බුදු දනසේ සඳහන් කර තිනවා මම කිසිසේත් කාගවත් බැලේක් නොවිමි. ඍෂිසේ නිල් තනකොළ හොයාගෙන කකා වනේ තැන් තැන් වල හැදෙන මෝපව්ව කුසේ මම මනුස්සත්වයේ මනස සමාජය හැදිරෙනවා කියලා. කිසිම කෙනෙකුට කිසිම විදියකට කොටු කරන්න බෑ. අහවල් දෙයට අහවල් තැනට කියලා මොකද අත්හට පඤ්ඤා නැහැ. ඉතින් ඒ නිසා බැලුවොත් එහෙම අපි ජීවිත අවුරුදු කොච්චර ගත කරලා තියෙනවද මේ සල්ලි හම්බ කරන්න එහෙම නැත්නම් අර්ථ ශාස්ත්‍රය කරන්න ඉන්න හරියක් අපිට හම්බෙන්නේ තේම කට්ටිය. ඒ ඔක්කොම දිහා බලනකොට ඒ දවසක් ඔය ලොකු සාංශික උපන්දිලේට ගිය වෙලාවේදී මේ ලොකු සාංශි හිඳගෙන හිටගෙන ඉන්න බෑ. ඉතින් දුවන ගියා කැලණි පන්සල ඇතුළට මේ පුටු අකුසල් නේ. මෙන්න මේ වගේ ඇඳි පුටු අකුසල් නා වෙත්තුනි මහත්තයා. පුටු පුටු මෙහෙම තියාන එනකොට අර කකුලේ මේ මේ සාක්කුවේ තියෙන සල්ලි සලාම් බලාන් සලාම් බලාන් සලාම් බලාන් ගාලා ඇතෙක් වගේ හරි හදිසි දල්කුසන්ස ගේන්නේ. ඊට පස්සේ ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ බලන්න මේ සල්ලි සාක්කුවේ දාගත්තාම තියෙන කරදරේ මේක කොච්චරක්වත් ඒක සලබල සලබල ගාලා හද ඇහිනවා කිය. ලොකු තාන්ති බලලා කිව්වා හලි දාපු නැති පැත්තේ සාක්කුව කිලුටු වෙලත් නැහැ මම කිව්වා. සල්ලි දාලා තියෙන එකේ අත දාලා දාලා කක්ක කිලුට වෙලා. එහෙම දෙන සලම් බලන් ගන්න. ඉතින් ඒක තිබ්බොත් කක්කා. තිබ්බොත් කක්කා. ඒ නිසා අපි භාවනා කරනකොට කිසිම අර්ථ සිද්ධියක් නැති. ලාභය ප්‍රයෝජනයක් නැති වස්තුවකට සතිය පිහිටනවා කියලා කියන්නේ මනුස්ස හිතකට දෙන්න බැරි ෆෝමියුලා එකක්. මොකද මනුස්ස හිත දුවන්නේම මේක කෙරුවොත් මට මොනවද හම්බ වෙන්නේ කියන ඒ ගනුදෙනු ඒක තුච්චයි ඒක පාහරයි ඒක නීචයි ඒක හීනමානයි ඉතින් ඒකෙන් හරහා ගිහිල්ලා තමයි අතෙන් යන්න අතෙන් යන්න ඕනේ කිසිම බලාපෑක්ෂාවක් නැහැ පුළුවන් තරම් වෙරිෆයි කරන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නොමිලේ ලැබෙන උදාසීන අරමුණක සතිය පාත්තන් අනේ ඉදාට තේනවා තියෙන සතිය දුක්පහි දේවල් වලට යොදවපු සතිය දැන් මධ්‍යස්ත දෙයකට යෙදවීමත් නිවනක් වගේ. ඊට පස්සේ හොඳ දේවල් වලට ඉබේම යනවා. නිසා සතිය තියෙනවා. ආඩක්වත් උගන්නන්න දුන්න කමක් නැත්තේ නෑ. කිනෝට කියන්න පුළුවන් මේ සතියේ නරකයේ යෙදෙනකොට නරක බව දැනගන්නේ කොහොඳයි. හොඳ දේ තියෙනකොට හොඳ බව දැනගත්ත එක ඔය දෙකටම වැනියෝ දැන් නියුට්‍රල් එකේ. මධ්‍යස්ථ අරමුණක සතිය පවත්වන්න පුළුවන් නම් මේ ඇල්ලතර පාටක් ගඳක් රසක් හැඩයක් නැත්තම් මුතුම පිරිසිදුනේ. වතුරට මොන පාටක් මොන ගඳක් මොන රසයක් දැම්මක් අක්කනේ. අන්න වගේ තමයි සතිය නියුට්‍රල් දෙක පවත්නවා නම් ඒක අතිමානුෂිකයි. නමුත් ඒ අදහස කාටවත් දෙන්න බෑ. ඉතින් අහනවා එතකොට මොකද්ද හම්බ වෙන්නේ කියලා. අනේ ඉච්චරම තමයි මිනිස්සු අහන්නේ. මෙහෙම සතිය පවත්වන මොනද හම්බ වෙන්නේ? මොකද යාට ඕනේ සතිය අර දන්නා මාන දිට්ඨික කලවම් කරා. බුදුජානනාංශ ඒක දැනගෙන තණ්හාමාන දිටි වල කලවම් වෙන්නේ නැති සතියක් හුස්මේ මේ පිම්බීම හැකිලිමේ මේ වම දකුණ දීලා කෙනෙකු උත්තරම කෘත්‍යයක් කරගන්නේ. ලොකුම පින බවටපත් කරගන්නේ. ලොකුම කුසලතාවය බවටපත් කරන්නේ. එතකොට මේ මනුස්සයා ස්වාධීන වෙනවා. මනුස්සයා කාටවත් ආය යටත් වෙන්න ඕනේ නැහැ. ස්වෛරී වෙනවා. හරියට සතිය උදාසීන ආරමුණට කොච්චර ප්‍රේම කරනවද සමාදම් වෙනවද ඒ තරමට මේ පුද්ගලයා ස්වෛරී වෙනවා. ඊට පස්සේ පිරිච්ච ගතියක් තමයි. සාසන සම්පත්තියක් තියෙන යන යන තැන කවුරුත් කරන එකක් නෙවෙයි හම්බ වෙන දෙයක්. ඉතින් මේ මනුස්සයාට මරණය බය නැති වෙනවා. මරණය කියලා දෙයක් ඇත්තේ නැහැ. මරණය. එයා දන්නවා මරණයදී මොකුත් ඔකට වෙන්නේ නැහැ කියලා. අර සතිය තණ්හාමාන දිටි තියෙන දේවල් එකතු කරන්න පටන් ගත්ත මනුස්සයාට මරණයදී අර සියල්ලම නැති වීමේ බය තියෙනවා. ඒකම තමයි ඔය ශුන්‍යතා දර්ශන කියලා කියන්නේ. ඒ නිසා ඒ ඥානන්ද සාංශිකේ නිවෙන නිවීමේ දේශන කියවන්න ඒකේ තියෙනවා කිම්මූලක සූත්‍රයේ සහ සමිද්දි සූත්‍රය. අටුවාට අහු වෙලා නැහැ මේ දෙකම. අටුවා කියන්නේ සතිය හැම වෙලාවෙම හොඳ එකක් කියලා නෑ. මිච්ඡා සතියකුත් තියෙනවා. කොහොම හරි සතිය කියන එක කාඩ් කුට්ටමේ කොළ 52ක් තියෙනවා වගේ හිතවිලි 52ක් තියෙනවා කියලා අපේ අටුවාව කියලා තියෙන එකක් සතිය. ඒක බැඩුවත් නැතත් හැම කෙනෙක් ගාම තියෙනවා. ස්වාමීන් වහන්සේ අපි රිට්‍රීට් එකට කරා කිව්වොත්. ඔව්. ඒ ඒ කාරණාමයි අපි ওই මතු කරගත්තේ ඒ වුණාට අර <clears throat> මේක මේ තනවා වඩන්න ඕන දෙයක් පිටරටින් ඉම්පෝට් කරන්න ඕන දෙයක් කියලා වගේ තමයි අපි පෙන්වන්න හදන්නේ. ඒ මොකද manussත්ත්ව ප්‍රතිලාභයේ තියෙන වටිනාකම දන්නේ නැති නිසා manussත්ත්වක ලැබෙනකොට පැකේජ් එකේ තියෙනවා ඕක. ඒ කිසිම සාස්ත්‍රුණ වංශයක් මතු කරලා දුන්නේ නැහැ. බුදුජානනාංශය විතරමයි මතු කළුවේ. ඒ බෞද්ධ විතරමයි ඒක කරන්නේ නැත්තේ. ඒකමයි මතු කරලා බුදුහාමුදුරුවෝ කිව්ව නමුත් ඒක බෞද්ධ එක්කත් සතිය කියන එක මොකද්ද කියලා අහනවා. ඉතින් අදත් ආටිකල් එකක් ගිහිල්ලා තියෙනවා. ඒකට සතිය කියන එක SATHI කියලා ලියලා. සති කියන්නේ SATI. ඉතින් නන් කෙනෙක් ලියලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට ඒක අඩු ගන්න ඉංග්‍රීසියෙන් ලියන්නවත් දන්නේ නැහැ. මොකද කවදාවත් පාවිච්චි කරලා නැහැ. SATHI කිව්වහම සති වෙනවා. මේ SATI. ඉතින් ලියලා දුන්නේ SATI. හෙඩ්ලයින් එකේම දාලා තියෙනවා සති. මොකද දන්නේ නැහැ. මහා ලොකු බෞද්ධයෝ. ඒක තමයි ධම්මික අවතුර මට එනකොට ඔක්කොම අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස. පසුගිය දින 4ක කාලය ඇතුළත මම ගිහිගෙයින් නික්මී ඇවිත් මේ ගෙවන හුදකලාවට මනසේ ඇලුම් කරමි. ලෝකය එකම වේගයකින් දුවද්දී අපි අස්කන් නැති උන් මෙන් පාඩුවේ තමාගේ ඕනෑ එපාකම් ගැන පමණක් බලාගෙන මුළු දවසම භාවනා යෝගීව ගත කිරීම කතරම් සැහැල්ලුවක් දැයි බොහෝසේ වැටහෙයි. මේ ආකාරයෙන්ම දිගටම ඉන්නට ඇත්නම් යයි සිතනු ආර බොහෝය. නමුත් අද දින මා මේ සුන්දර අත්දැකීමට සමු දෙමි. මාගේ පළමු රිට්‍රීට් එකම හිතුවාටත් වඩා සාර්ථක කර ගැනීමට මට මාර්ගය පෙන්වූ ඔබ වහන්සේට කෘතගුණ පුද කරමි. මාගේ සාර්ථකත්වයට විශේෂයෙන් ඔබ වහන්සේගෙනුත් මාවට සිටිනා කලන මිතුරන්ගෙනුත් විහිදුණු ශක්ති කිරණත් වරන් ඇතුලේ ভাইබ්‍රේෂන් මහත් වූ රුකුලක් උනායයි දැනෙන අතර ඔබ සෑම දිනාටම මේ මාර්ගය වඩා ගැනීමට හදවතින්ම පතමි. ස්වාමින් වහන්සේ මාගේ භාවනා යෝගී ගමන තව තවත් වඩවා ගැනීමේ වඩවා ගැනීමට අදින් පසු මා කුමක් කළ යුතුදයි උපදෙස් පතමි. හැකි සෑම මොහොතකම සතියෙන් ජීවිකාව කරගෙන යමින් දින දින පහේ සක්මන් හෝ පරයන්ක භාවනාවේ යෙදීම එකම මාර්ගයකයි මට සිතේ. දෙවැනි එක මාස කීපයකට සැරයක් එක වතාවක්වත් කල්යාණ මිතුරන් කීප දෙනෙක් සමග මුළු දවසේම භාවනාවේ වෙසීමට ඇත්නම් හොඳයයි සිතේ. නමුත් කමඨහන් සුද්ධ කිරීමට කෙනෙක් නොමැති හේයින් ඒ එය රුකුලට වඩා වැරදි පැත්තකට යොමු වේදයි සැකයක් ඇත. තුන්වෙනි කරුණ ඊළඟ රිට්‍රීට් එකට අනිවාර්යෙන් සහභාගී වීමට බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මා ඇතුළු අප සැමට මාර්ගය පෙන්වීමෙන් කරගත් පුණ්‍ය කර්මයේ බලයෙන් ඔබ වහන්සේගේ නිවන් මඟ වහවහා ළඟා වේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. කවුරක්වත් නැත්තම් ඉස්සරහින් කණ්ණාඩියක් තියාගන්න. දෙන්නෙක් ඉන්නවනේ ඒකට. හිටියොත් පිස්සෙක්. ආ කතා කරන්න දෙයක් නැහැ. ගෲප් ලීඩින් ගෲප් වැඩ කරන්න ගියාන් පස්සේ අයියලා අක්කලා හරියට ඉන්නේ. ඊට මෙට වැඩිය හොඳයි කන්නඩියක් ඉස්සරහින් තියන භාවනා කරනවා. ඒ අර මේ අසන්දි මිත්‍රාවට පණිවිඩයක් හම්බුනාලු බුදුරජාණන් වහන්සේ කටහඬ මේ කුරු විකුරුල්ලයි කටහඬ වගේ. ඉතින් යාර අශෝක රජුරණ ගෝලු වැද්දන්න කියලා කුරුළු කුරුවි කුරුවි කියන්නේ කුරුල්ලටම තමයි. කුරුවි කුරුල්ලෙක් ගෙනත් දෙන්නේ. ඉතින් වැද්දෝ නටලා නටලා හිමාලය අමාරු දැනට ගිහලා කුරුල්ලෙක් ගෙනාවා. ඒක ගෙනාපු දාසිලා කූඩුවට දැම්මම ෆ්‍රස්ට්‍රේටඩ් ඌට වයිෆ් නැතුව ඌ කවදාකවත් hina වෙන්නේ නැතුළු කතා කරන්නේ නැතුළු සින්දු කියන්නේ නැතුළු. ඉතින් දැන් ආදි කචල් දැන් මාලිගාවේ කුරුල්ලා ඉන්නවා සින්දු කියන්නේ නැහැ. ඉතින් මේ කටහඬ අහන්න විදියක් නැහැ. ඊට පස්සේ පුරোহিত බාරපණේ ගෙනාවට පස්සේ කිව්වලු කන්නාඩි වීඩියෝ කූඩුව වැතර කන්නාඩිය කයි කරන්නේ. ඉතින් හැබැයි දැන් හිතට තව එක්කෙනෙක් ඉන්නවා ඒකට උට ඒක මේ සින්දුවක් කියන්න ගත්තා. එතකොට දැනගත්තලු උදුම් බුදුහාම කටහඬ එහෙම කියලා ඒකෙන් අසන්ති මිත්‍රාව සෝවන් උනායි කියලා කියනවා. ඒ නිසා කණ්ණාඩි වලින් සෑහෙන දේවල් කරතයි. ඔකට කියන්නේ මැජික් ඇස් බැඳුම් කිය. ඒ නිසා මේ අත්තට්ට පඤ්ඤා අසුචි මනුසා ඒකේ අන්තිමටම කියලා තියෙනවා. සචේ ලැබේත නිපකම්පා සහයං ඉතින් ඔබට දීපකේ නිතර සම්බන්ධ වෙන්න කල්යාණ මිත්‍රය ලැබුණොත් එයත් එක්ක ගත කරන්නයි කියන්නේ. ගාථා 30 ගාණක් තියෙනවා එකම ගාතාවකවත් නැහැ දෙවැන්නේ ගැන හොයන්න කියලා. එකම ගාතාවක තියෙනවා සචේ ලැබේත නිපකන් සහායම්. ඥානවන්තෝ සහායකෙක් කිදින් ඔබට ලැබේ නම් එයත් එක්ක ගත කරන්න කියලා. ඒකල ඇතිලිය තුන එහෙම කට්ටිය මං හෙව්වා මට නම් හම්බුනේ නෑ මම නම් තනි උනායි කියලා. නෑ එහෙම නෑ හැම එකම ආශ්‍රය කරන්නේ මොකක් හරි ගත මේකට. අතේ යටි මොන හරි ඊළඟට තමයි. ඒක දැනගෙන ඉන්නකොට ඉවරයි. ඒ දන්නවා අපි කවුරුත් ඇසුරු කරන්නේ මොකක් හරි මේ අටකට ගැස්මකට තමයි. ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ තේ තියෙන කුප්ප ගතිය පේනවනේ ඒක. ඉච්චයි. තමන්ගේ තියෙන පාහර ගතිය, තමන්ගේ තියෙන දීර ගතිය තමයි. ඒක නිසා තවත් ඒ වගේ පිස්සෙක් එක්ක ඉන්නවා. <laughs> ඌත් පිස්ස මාත් පිස්ස අපි දෙන්න කණ්ණාඩිය බලව දෙන්න මේකයි. ඉවරයි. කමටහන් සුද්ධ වෙනවා. එතකොට කමටහන් සුද්ධ වෙනවා. මේ කරන්න තියෙන දේ තමයි දවස් 5ක් සතියේ ඉන්න කියලා කියනවා. අඩු ගන්න සතිය කියන්නේ දවස් 7 කියලාවත් මතක වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ දවස් 7. මු කී කීවේ මොකද? මු කීවේ මොකද කියලා වලෝ? <laughs> දින 5ක් කියලා. දින 5ක් කියලා. ඉතින් අර ළමයේ කියලා තියෙනවා කයුවතේ අපි මෙතෙක්කල් සතිය කියලා හිටියේ සඳංගාරවාද පද අතපාසුම දින හත දැන් ධම්මජීව හඳුෝ කියලා දෙනවා. ඒක නෙවෙයි සතිය. නුඹ කියව අකුරු කියවන්නවත් බැහැ. ඒක නිසා මේ ඔය මේ විදිහට අඳවන ගානකොට කියවෙන්නේ මොකක්ද අන්න මුළු ලියුමෙම. ඔච්චර ස්තුති කියලා කිව්වට ප්‍රශ්න තුනක් ඇති වෙලා තියෙනවා රිට්‍රීට් එක නිසා. උඹලට ඒ තක తీරු මොළවලට ඕක තේරෙන්නේ නැණි යක්ෂණියෝ. යකෝ මේ හම්බුනේ හොඳක් නම් පාර පෑදෙන්න එපා. ඒ ප්‍රශ්න එක පිට එක පිට එක පිට දෙන්න පුළුවන්. එක්කෙකුට තේරෙන කියන ලස්සන ලියවුවාන්ත නිවන් දකිව ඒ ඔක්කොම යට තියෙන මොකද්ද මේ අලුත් ඇති වෙච්ච දැනුම නිසා මට ප්‍රශ්න තුනක් ඇති වෙලා තියෙනවා ගල්ලවන්න බැරි ප්‍රශ්න. ඔබ වහන්සේ කරුණාකරලා ඒක බේරලා දීලා යන්න. මොනව ලිව්වත් ලිය වෙන දෙයක් තියෙනවා අපිව තටමනකොට යටින් මොකද්ද මෙසේජ් එකක් යනවා මට මොන භාෂාවෙන් කිව්වත් ඒක අහුවෙනවා ඉංග්‍රීසියෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් සිංහලෙන් මේ කවුරු මොන જાති ස්තුති කරත් ඒකට සාපයක් තියෙන්නේ විස්තුති කරන හැම එකකම සාපයක් තියෙනවා බනිනකොට නැහැ බයිනකොට බොක්කෙමයි දෙන්නේ ආය අනම්මනම් මොකුත් නැහැ මම හරි ආසයි ඒ නිසා කවුරු හරි බයිනවා හන්ට බයින්ටත් ආසයි මම කීනේ කියනවා මම ආයෙ ওই මොකක්වත් නැහැ කියන එක කියනවා. ඒ මොකද මට එතකොට රිසර්වේෂන් එකක් නැහැ. මට ඕනේ නැහැ සන්තෝෂ කරන්න. මට ඕනේ නැහැ කවුරුත් නලවන්න. chapter close කරන්න ඕන. අපි එහෙම නැහැනේ. අපි මේ ස්තුති කරනවා. අරකයි මේකයි හැම එකකම තියෙන්නේ යට දෙපිඩියා හිත. ඒක තියෙනවා. ඒක බය වෙන්න එපා. ඒක හැටි. ලියන්නේ ඒකට නෙවෙයි. ලියන්නේ ඉතින් ස්තුති කරන. නමුත් ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ එනකොට වැඩිය යනකොට ප්‍රශ්න ටිකක් අහබෙලා තියෙනවා. පළවෙනි රිට්ටේට කොහොඳයි කියලා කිව්වට එහෙම එකක් නෑ වෙලා තියෙන්නේ. ඊටදී ප්‍රශ්න ගානක් එක්ක ඇවිල්ලා තුනකට අඩු කරගෙන. ඒක ලියන්න බෑ ඔබ. ඉස්සෙල්ලා ලියන්න බෑ පටන් ගන්නකොට සාන්ත 399 ප්‍රශ්න තිබුණා. දැන් තුනයි ඉතුරුලා තියෙන්නේ. ඒව ඒව මොකක්වත් නැතුව කියපුවාම මොකක් ප්‍රශ්න නැති මිනිස්සුන්ට ප්‍රශ්න තුනක් ඇති වෙනවා. ඊට එළිය නිකමට හිතුවොත්. නිකමට හිතුවනම් ඔබ නොලිය හිටියා නම් ඔය හිතත් එළිය ලාභනේ. පෑනක් අහ කියන්නෙත් නැහැ, තින්ත අහ කියන්නෙත් නැහැ, කොලයක් අහ කියන්නෙත් නැහැ. මගෙන් බැනුම් ගන්නෙත් නැහැ. බුදුසසුන කියන්නේ යමක් නොකර සිටීමේ කුසලයි. මේ ඉල්ලගෙන ගන්න පරිප්පුවනේ තියෙන්නේ. බෙදාගෙන නාන්නේ. බැද්දගෙන නාන්නේ. ඈ? බැචත් බැලුම්. බැචත් බැලුම් ගන්නවා. ඉතින් ඒ නිසා යමක් නොකර ඉන්නකොට හරි පුදුම පුදුම ජොලියක් තියෙන එතෙන් දෙන්න කොච්චර කොච්චර කල් පුරුදු වෙන්නේ. Bante mentioned yesterday, too much knowledge gets in the way of progress of meditation. We simply need to observe our body to teach us to be mindful at all times. Is learning the Abhidhamma not necessary and a waste of time? Did Buddha teach us the Abhidhamma and is, is it anywhere in the Tripitaka? Is it good to have a knowledge of the Abhidhamma? Thank you. So, if you put just Dhamma, the Buddha says without someone stirring, someone catalyzing, no one will pay the attention to the body. So paying attention to the body is someone is doing by never know, do by naturally. So he has to listen to the Buddha or to disciple of Buddha. So therefore, you must have knowledge, otherwise you will be ever extrovert, past, future, other people and other things. Therefore, their knowledge is there. So whether you are calling it Abhidhamma or Dhamma, whatever it may be, it's a different thing. Parato Gosha, listening to the others is a must. Otherwise our mind naturally will never go to this simple truth. So therefore the knowledge must be there, theoretically. And then you must apprehend it and comprehend it and appreciate, ah yes, is something new, I must give a try. That is the second part. That is the deductive knowledge. And that only, only then you will pay attention, you will do something. So while doing, you may be remembering, you must have listening again and again the same thing. And the deductive thinking also must be there. But out of these three, the doing and applying yourself under the nose experience is the must. So while it is happening, you may ask Vinaya is important, Abhivinaya is important, Dhamma is important, Abhidhamma is important. They are nonsense. Just know your prescription and how to use the medicine. You are not necessary to learn the uh, pharmaceutical knowledge or doctor's knowledge. Just read the prescription and do. Otherwise, we whole discussion will be misled to justify whether Abhidhamma is true or not. That is not our business. I never come here to uh, argue upon that, but I am telling you must have knowledge, otherwise mind naturally never go back to here and now. That's the greatest message of the Buddha. But even Buddhists do not know. Buddhists learn so much of thing, but ultimately they don't know what to do. After, after translating the whole Tibetan, Rhys Davies, right to see the Buddhism in nutshell. That's she told, I can't reduce it to something. It's talking about so much of thing, I don't know what is the message of the Buddha. Because, uh, sorry enough, unfortunately she never practiced. But to Pandita Sayadaw says only one thing is Buddha telling Appa Mother, that's very clear, do it. If you are doing, Appa Mother. If you are not doing, learn all the so-called names and ultimately you will be more misled. You will be more massacred through the knowledge. So use it for the utility value. Don't waste time in the discussion. okay, now exactly 3.30. So we'll go, go for walking meditation and we'll meet here again at 5 o'clock. Sarvan ಅದರೇ ಅದೇ ಅದು ಹೌದು